පළවෙනි ප්‍රශ්නේ මෙහෙමයි නිවන් දැකීමට බුදුන් දහං සංගුණ සරණ ගිය යුතුයමද? ඉතින් මේකට ඕ කියලා තමයි කියන්න දෙන්නේ මොකද ඒක නැති කෙනෙකුට නිවන පිළිබඳව ආංකාවිෂයක් හැඟීමක්වත් ඇති වෙන්නේ හැඟීම ඇති වෙනකොට නිවන පිළිබඳව නිතිසරණ තමයි ඉස්සල්ලාම මතුවෙන්නේ නිසා මේක මේ ඍජු කෙටි ඕ කියන උත්තරෙන් තමයි මේ ප්‍රශ්නේ හමාර කරන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ගැඹුරු ධර්ම කාරණාවක් ගැන ඇස් දෙක වදාගෙන දිගින් දිගටම කල්පනා කරමින් පැයක කමාරක් වුණා සිටියා කිය. එවිට ආනාපානයේ සිටනටත් වඩා අනික් සියලුම අරමුණු වලින් තොරව සිටියා කිය. සුළු සත්‍යයක් හෝ නොඇසෙයි. මේ වර්තමානයේ සිටීමක්ද ඊදී සමාධියක් නැද්ද? දක්ෂ ළමයේ අමාරු ගණිත ගැටලුවක් විසඳීමේදී දිගින් දිගටම යෑමේදීත් මෙයන් ක්‍රියාවලියක් සිදුවේ සිටේ. එම වර්තමානයේ සිටීමක්ද විට සතියේ පැවැත්ම කොහොමද යන කරුණු පැහැදිලි කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉතින් මට චින්තාමය ඥාන කියනවා. ඒක නිසා ඔය ਸਰවචනාසිකේ සත්සතිය ගැන කල්පනා කරනකොට විශේෂයෙන් භාවනා ඥානයකට පස්සේ ඒ ධර්ම කාරණා ගැන නැවත කල්පනා කරනකොට निराහාරව ශරීරයෙන් බුදු රැසීටට පටන් ගත්තයි කියලා තියෙනවා මේ ඔය ධර්ම මොකද්ද මේ ඒ හිටපු තැනටත් මොකද්ද නමකුත් කියනවා අභිධර්මයේ ඉහළ පහළ කල්පනා කරනකොට ඒ වගේ අර වැදගත් සිද්ධියකට පස්සේ බොහෝ වෙලා ඉන්න පුළුවන් නමුත් ඒකේ සිද්ධ වෙන්නේ චින්තාමය ඥාන මේකට ප්‍රසිද්ධම දේ තමයි මේ චෙස් සීඩාව චෙස් එල්ලම් කරනකොට පැය ගණන් බෝඩ් එක තියාගෙන වාඩි වෙලා ඉන්නව නිවන් දැක්කා වගේ කිසි ප්‍රශ්නයක් නැහැ දාන් ක්‍රීඩාවෙත් තියෙනවා දාන් ලැල්ලක් උඩ එකතු වෙච්චාම ඊගාවිත් අදින්න ඉස්සලා ඔය කල්පනා කර කර ඉන්නවා. ඒ චින්තාමය ඥානෙ ඉතින් ඒ වෙලාවේදී සතියක් තියෙනවා. නමුත් ඒ සතිය අර විමුක්තියට යොමු වෙච්ච ප්‍රපංචයන්ගෙන් තොර වෙච්ච පිරිසිදු සතියක් නෙවෙයි. ඉතින් ඒක නිසා යුවා මේ ඔය මේ මොකද ගංජා වලට කියන්නේ plant of wisdom කියලා. ඒ ඒ කට්ටියක් එකතු වෙලා ඒ ගංජාගේ හවුබට පස්සේ නමේ විතර පටන් ගත්තොත් හෙට උදේ වෙනකම්ම එකම සබ්ජෙක්ට් එක කතා කර කර ඉන්නවා කට්ටිය කාටවත් හිතන්න බැරි තරම් ගැඹුරට යනවා. යොමු කරපු පැත්තට දාගෙන ඔය අනේකයි දෙන්නේ. ඒ නිසා ඒ මරිජුවානා මරිජුවානා වලත් ඊටදී ගංජා වල තමයි ඒක දැකලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් මිනිස්සු ඉස්සල්ලා ගොඩක් සංස්කෘතික ලක්ෂණ කරගත්තා. ඒ රෙඩ් ඉන්ඩිස්ලා ඒගොල්ලෝ ගිහිල්ලා මම හිතන්නේ ආජන්ටිනා පැත්තේ වෙන්නේදී මුළු පවුල පිටින්ම එහෙ තියෙන මර කැක්ටස් జాතියක් කනවලු. ඒක තිත්තයිලු ඒකෙන් තමයි ඔය මේ මරිජුවාන හදන්නේ. ඒක කාලා ඔක්කොමලා ඔය දපලා ඉන්නවා. ඒක ඒගොල්ලන්ගේ සංස්කෘතික ලකුණ. අවුරුද්දකට සැරයක් විතර ගිහිල්ලා කරින්න නමුත් ඒ වගේ ගැලවුම් මාර්ග නෙමෙයි අර මනසම වමාරා කෑමක් වගේ බල බල ඉන්නවා. එතකොට වර්තමානයේ ඉන්නවද කියලා ප්‍රශ්නේ අහන්න වෙන්නේ මේක චින්තාමය මුලාවක් නිසා. චින්තාමය ඥානවල මේ නරකමයි කියලා කියන්නත් බෑ. මහසි සයඩ ස්වාමීන් වහන්සේ ලියලා තිනවා ප්‍රත්‍යක්ෂ ඥානෙට පස්සේ එන චින්තාමය ඥාන බොහෝ විට විපස්සනා කියලා. මේ ප්‍රත්‍යක්ෂ ඥානකින් තොරව එන දේවල් කාලේ නාස්ති කිරීමක්. ඔය දාර්ශනිකයෝ කියලා ඔය කට්ටියකට අපි නම්බු කරන්නේ. ඒ මිනිස්සුත් ඔය වගේ තමයි. ගත්ත අත දිගේ ඔය ඒක දිහා ලියලියා ලියවල කියවා කියවා කියවා ලියලියා සුද්ධ කර කර ඉන්නවා. නමුත් අවසානයේ මේ පුද්ගලයාට හෝ ඒව කියවන කෙනාට නිදහසක් විමුක්තියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේවා සාමාන්‍ය මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ මිනිස්සයාට විතරක් තියෙන ලඩක් කියලා. තීරදෙරුන මේවා කරවර ඉන්න වෙලාවක් නැහැ. ඒ අලගතේ කියලා අල්ලගෙන කන්න පුළුවන්. එහෙම නැත්නම් ඌට බඩ කින්නට හොයා ගන්න තියෙනවනේ. අපි වල අක්කලා ගෙදර හැදුවා පූසෙක්. ඒක මේ ළමයි එක්ක ඉඳලා ඉවරලා ඌරු වෙලා කුකුල් පැටියෙක් ළඟින් ගියාම වෙන්නම් පූස අල්ලගෙන කනවනේ. නෑ ඌ මෙහෙම අහරවා ගත්තොත් බෙල්ල එහෙම ඉන්න පැය හයක් විතර. ඌට නම දැම්මේ සොක්‍රටිස් කියලා. මම බල කුකුල් පැටිය දිහා බලපුවා එහෙම ඉන්නවා. ඒ කල්පනා ගිහිල්ලා මේ ශිෂ්ටාචාරයේ තියෙන වටිනාකම නිසා කුකුල අල්ලගෙන කන්නේ. ඒනට පෙනෙනවා. පෙනෙන පස්සේ ඒක දිහා බලාගෙන ඉන්න. ඉතින් වගේ තමයි හුඟක් වෙලාවට ඔය මිනිස්සු ගොඩක් වෙලාවට ඔය ගෙවල් වල දොරල් ප්‍රශ්න එහෙම නැත්නම් මිස්දන් බැරි ප්‍රශ්න වෙච්චාම උසුරාව එහෙම නැත්නම් ඔය ඩ්‍රග්ස් එහෙම නැත්නම් ඔය එක එක සෙල්ලම් හොයාගත්තම ප්‍රශ්නෙන් පැනලා යන්නේ. ප්‍රශ්නෙන් පැනලා ඉතින් සමහරට පැය ගණන් ඉන්නවා. ඉතින් ඒකට පේන්නේ ඔබ සතුටෙන් වර්තමානයේ මනුස්සයා ඉන්නව නමුත් අර ප්‍රධාන ප්‍රශ්නේ පැනලා ගිහිල්ලා චින්තාමය පැත්තකට දාගන්න. ඉතින් ඒකෙන් එච්චරම මේ සරුවචන් වහන්සේ සුත්තමය චින්තාමය ප්‍රඥාමය කියලා ඥාන තුනක් විස්තර කරාට ඒ චින්තාමය ඥාන ඒ විමුක්තියකට යොමු වෙන්නේ නැත්නම් ඔබ නිකන් මේ මේ ප්‍රපංච කිරීමක් ඒ කල්පනා කර සිටීමක් පමණයි තියෙන්නේ. නම තර්ක මතක තියාගෙන ඉන්න හැම වෙලාවෙම විපස්සනා ඥානක් පහළ වෙච්ච ගමන් ඒක පිළිබඳ ගොඩාක් චින්තාමය ඥාන එනවා ඒක හරීම හරීම තියුණුයි. අර අවබෝධ වෙච්ච එක පිළිබඳව හිත උදම්මැනීමකුත් නෙවෙයි නැවත සම්බන්ධතා බැලීමක් සමහර විටක හොඳට භාවනා කරලා ඒ භාවනා පිළිබඳව අවබෝධයක් ඇතුව බණක් අහගෙන ඉනකොට බණේදී අර ඔක්කොම ගැලපෙන්න පටන් ගන්නවා. ගැලපිලිවල තේරෙන්න පටන් ගන්නවා. මේක තමයි උනේ මේක තමයි උනේ කියලා. එතකොට ඒ බණත් එක්ක ඉන්න ගමන් එයාගේ ඇතුලේ පුදුමාකාර දිරවීමක් එන්න පටන් අර ගන්නවා. ඒ නිසා මට බණ බණ අහ ඉන්නකොට නිවන් දැක්කා කියලා එහෙම කියන්නේ. ඒ අර ඊට ඉස්සෙල්ලා චින්ත ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇවිල්ලා චින්තාමය ඥානටික ලස්සන පෙළ ගහනවා ඒ වෙලාවේදී. පෙළ ගහනට පස්සේ මේ දෙක එකතු වෙච්චාම විශාල ජවයක් පාටපත් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මුහුණට මුහුණලා භාවනා කිරීම පිළිබඳ තවදුරටත් පැහැදිලි කර දෙන මේ ඉල්ලමි. තෙරුවන් සනයි ආඩමාන රැල්ලේ මනෝමය රූපේ අරමුණු වශයෙන් තබා ගන්නේද කරුණාකර පහදා දෙනෙමින් ඉල්ලමි. ආනාපානිය අර වෙන අරමුණක් නැහැ කියලා දන්නවනම් ඒකයි මූණට මූණ දාලා කියන්නේ වෙන මොනවාර හිතන එකක් නෙවෙයි. ආනාපාන රැල්ලේ මනෝමය රූපයක් අරමුණු වශයෙන් තබා ගන්න තබා ගත්තේ ගන්නේද? එනසයින මේ සාමාන්‍ය සරල වචන ටිකක් පටලවාගෙන තියෙනවා. අරමුණට මූණට මූණ දාලා ඉන්නවයි කියලා කියන තමන්ට විශ්වාසයක් එනවා මම සද්දක නෙවෙයි මම වේදනාවක නෙවෙයි මම හිතවිල්ලක නෙවෙයි කියලා එච්චරයි ඊට වැඩිය මහා ලොකු දෙයක් නෑ මේ මූණට මූණ දානවා කියන එක. මම අදහස් කරන එක. කරු ස්වාමීන් වහන්සේ දාන කුසලයට වඩා සීල කුසලයේ උසස් බවද භාවනාවේ කුසල් ඊටත් බව දාසයත විපස්සනා කුසලයේ ඉහළම කුසලයේ ලෙස ආසයත කෙලස් තුරන් වීම සිදුවෙන ආකාරය අනුව මේ කුසල් ශක්තියින් වැඩි වෙන බව තේරුම් ගැනීම නිවැරදියි කරුණාවෙන් පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි ඇත්තටම මේ කුසලය වර්ගීකරණය කරන්න පුළුවන් මේ තුරන් වෙන ගෙවන් වෙන කෙලස් ප්‍රමාණයෙන් තමයි ඉති විපස්සනා වෙදී ඍජුවම වෙන විදිහට කියනවා නම් දැන් තමන්ගේ චිත්තසංතානයේ ඇති වෙලා තියෙන කෙලෙස් අයින් කරනවා ඇති වෙන්න තියෙන කෙලෙස් අයින් කරනවා ඇති නොවුණු කුසලයේ ඇති කරනවා ඇති වෙච්ච කුසලයේ භාවනාවෙන් බහුලීගත කිරීමෙන් කරනවා ඒ නිසා මේවා අනුපිළිවෙලට තමයි අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ කිරියා අනුකුබ්බ පිටිපදා විදිහට සර්වඥාන්සේ පෙළ ගැසලා දීලා තියෙන්නේ ගරු ස්වාමීන් වහන්සේ අත් ධම්ම නිරුත්ති පටිභාන යන විපස්සනා අනුග්‍රහිත වශයෙන් අසායත. සිව්සි පිළිසිඹියාපත් රහත් භාවයේ විස්තර කද්දී මේ අදාළ වෙනවාද කරනවායින් පැහැදිලි කරමින් ඉල්ලා සිටීමේ මේක සිව් පිළිසිඹියා කරන විපස්සනා අනුග්‍රහිත වශයෙන් සඳහන් වෙන්නේ. අත් ධම්ම නිරුත්ති පටිභාන අවශ්‍ය වෙන්නේ තමන් අවබෝධ කර දෙයක් තව කෙනෙකුට sannivedanaya කිරීමේදී තමන්ගේ අවබෝධය සඳහා අත් ධම්ම දෙක අවශ්‍යයි. අර්ථ ධම්ම කියලා කියන්නේ සම්මුති සත්‍ය සහ පරමාර්ථ ධර්ම. ඉතින් මේ දෙක වෙනස කෙනෙක් දැනගන්න ඕනේ. ඒ නිසා අර්ථය කියන එකෙන් අදහස් කරන්නේ අර්ථ ශාස්ත්‍රය. අර්ථ ශාස්ත්‍රය කියන්නේ සල්ලි. ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. ඉතින් ඒව ගැන කවුරුත් දැනගෙන ඉන්න ඕනේ නැත්නම් මේ මේ මේ තරංකාරී ලෝකේ ඉන්න බෑ. ඒ නිසා අර්ථය දන්න ඕනේ. නමුත් මේ සල්ලි හම්බ කරාට ඒක ධාර්මිකවද ලැබෙන්නේ නැද්ද නැත්නම් ඒකෙන් Tamanට විවේකී ලැබෙනවද ආදි වශයෙන් ඔය ලැබෙන දේ පිළිබඳව මූලයේ හොයලා තේරුම් ගන්න එකක් කියලා කියද හැකි සරලව ධර්මයේ කියලා. ඒ දෙක අවශ්‍යයි Tamanට අවබෝධ කරගන්න. නමුත් නිරුත්‍ය දන්නේ නැත්නම් තව කෙනෙකුට sannivedanයේදී මේ වැඩි අපහසුකටපත් වෙනවා හරියට පසේ බුදුරජාන් වහන්සේ නමක් වගේ අර්ථ ධර්ම වැටෙනවා නිරුත්‍ය නෑ. ඒ නිසා පටිභාන ශක්තියක් එන්නේත් නෑ. ඒ ශාසනයක් පිහිටන්නේ හැබැයි ඒ පුද්ගලයාගේ ඒ පසේ බුදු රජාණන් වහන්සේගේ අභ්‍යන්තර ශාසනය සම්පූර්ණ වෙනවා බාහිරයට ඒක උදව් කරන්නේ මේක පිළිබඳව ලියවිච්ච පොත තමයි පටිසම්භිදා මාර්ගය කියලා ලොකු පොතක් ඒක. ඒක කොටස් දෙකකට තියෙනවා. ඒක සඳහන් කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරපු එකක් කියලා. ඒකේ සරලකරණයක් තමයි විසුද්ධි මාර්ගය කියන්නේ. විසුද්ධි මාර්ගයේ බොහෝ විතර මේ සත්‍ය විසුද්ධි ක්‍රමයට විස්තර කරනවා. නමුත් මේ පරිසම්පදා මාර්ගයෙන් තමයි එහෙම නැත්තම් කියන්න පුළුවන් විසුද්ධි මාර්ගයටත් වඩා පරිසම්පදා මාර්ගයේ ගැලීම භාවනාවට බරයි විසුද්ධි මාර්ගයේ තේරවාදයේ සාමාන්‍ය ඒ සංස්කෘතික ලක්ෂණත් එක්ක තමයි යන්නේ. ඔය පරිසම්පද මාර්ගයේ ලොකු පොතක් මම දැක්කේ මේ මගේ ජීවිතයේදීක වැඩියෙන්ම හදාarලා තිබුණ කෙනා අපේ මීටිගේ හිටපු ලොකු ස්වාමීන් වහන්සේ හැම ලියමනකම යම් කොටස් පරිසම්පද මාර්ගයෙන් අරගෙන තිබුණා. ඒක තමයි ගොඩක් වෙලාට තේමා කරගෙන තියෙන වගේ පේන තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ රූපයක් දැකීමේදී ස්පර්ශ වූාට පසු වේදනාවක් ඇතිවන්නේ ඇයිද? සංඥාව හඳුනා ගැනීම හඳුනා ගත්තාට පසුව නේද? අපි අරමුණ හොඳ හෝ නරක බව දැනගන්නේ නැතිනම් මේ දෙක එක විටම හට ගන්නවාද? කරුණාකර පැහැදිලි කර දෙන්න. දෙන්න. දේරුවන් සරණයි. ඇතරම සාමාන්‍යයෙන් බලනවා නම් මේ අවදි වෙලා ඉන්න වෙලාවක ඇහැට රූප නිතර ලැබෙනවා කනට ශබ්ද තියෙනවා නාසයට දිවටත් අපි කියමු තියෙන පරිසරයක් කියලා අපි භෝජන සංග්‍රහයක් වගේ තැනක ඉන්නවයි කියලා ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් පහසක් ලැබෙනවා නමුත් ඒ වෙලාවේදී ඒ ඉඳුරන් පහම තියෙනවා ඉඳුරන් අදාළ අරමුණු පහමක් තියෙනවා කොයි එකද ස්පර්ශ කරන්න කියන එක වේදනාවත් එක්ක ගැළපීලා තමයි තියෙන්නේ වඩාත්ම වේදනාව දෙන එක තමයි ස්පර්ශ කරන්නේ වඩාත්ම රුචි දේ වඩාත්ම Tamanට ආවේනික දේ කර්මානුරූප දේ ස්පර්ශ කරනවා අනිත්‍ය වට ස්පර්ශ කියන්නේ ඒ වෙලාවේදී අපි ලස්සන සංගීතයක් අහගෙන ඉන්නවා භෝජන සංග්‍රහවක එතකොට ඒ සංගීතයේ ස්පර්ශ වුණාට කමින් ඉන්න ආහාරයේ ඒ චිත්තක්ෂණයේ ස්පර්ශ වෙන්නේ නැහැ නිකන් සාමාන්‍ය බැලුමට නම් ඉතින් කටේ ආහාර තියෙනවා හපනවා ඔක්කොම සිද්ධ වෙනවා. නමුත් විඥානය වැඩ කරන්නේ සෝතේ පමණයි කනේ පමණයි එතන තියෙන වේදනාව විතරයි ඒ පුදුරට කෙලෙස් උපදවන්නේ. භාවනා කළ යුත්තේ ඒක ගැන පමණයි. ඒ වෙලාවේදී කමින් සුවඳ බලමින් මොන දේ කරගෙන හිටියත් ඒකට ස්පර්ශය කියන නම කියන්නේ. ඒක නිසා දැනගන්න ඕනේ පංචවෝකාර භවයක ජීවත් වෙන මිනිස්සේ අවදීන් ඉන චිත්තක්ෂණයක පහෙම්ම ස්පර්ශ කරන්න පුළුවන් දේවල් තියෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. නමුත් විඥානය එකයි තියෙන්නේ විඥානය වළංගු කරන්නේ කොයි ඉඳුරෙද්ද කොයි අරමුණක්ද ඒක වේදනාව විතරයි වේදනාව කියලා ගණන් ගන්න. වෙන විදිහකට කියනවා ඒකෙන් විතරයි කෙලෙස ඇති වෙන්නේ. ඒකෙන් විතරයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒක මේ වචන පාවිච්චියේදී රූපයක් දැකීමේදී ස්පර්ශය ඇති වුණාට පසු වේදනාව ඇතිවන්නේ ඇයිද කියන එක නෙවෙයි වේදනාවක් වේදනාවේ තියෙන රුචිකත්වය කැපිපේන ගතිය අනුව තමයි වේද ස්පර්ශය වර්ණගෙන්නේ. ස්පර්ශයේ වර්ගීකරණය වෙන්නේ. ඒ දෙක අතර තියෙන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යක්. ඒක හරි මේ පටිසමුපාදේ ඊටාම සියුම් කොටසක්. වෙන විදිහකට කියනවා නම් එක වෙලාවක අපිට ලැබෙන සංඥා සියල්ලම දැන ගැනීමේ හැකියාවක් මනසෙකට නැහැ. සංඥා ගොඩාක් එනවා. එයින් එකක් ගන්න බලපෑමක් නිසා සංස්කරණයක් අත්‍යවශ්‍යයි. ගන්න කොයි එකද කියලා සංස්කරණය කිරීම අත්‍යවශ්‍යයි. ඒක තමයි සංඛාර කියලා කියන්නේ. ඒ නිසා අපි ළඟට එන්නේ මුළු චිත්‍රෙන් පහෙන් එකක් විතරයි. ඕක දැනගෙන තමයි මම මේ දැක්කා, ඇහුවා, මම අත්දකලා කියන්නේ කියලා ගහපා දෙන්නේ. මේ පංචවෝකාර භවයක ඉඳදී පහම අත්දකින්න බෑ කියන එක දන්නේ නැති නිසා. දන්න කෙනා දන්නවා ඒ වෙලාවේ මම ඇහුණා. නමුත් ඒ වෙලාවේදී අනිත් දේවල් ස්පර්ශ කළා නැහැ. ස්පර්ශ කරන්න බෑ. ආ මේක දැනගත්තොත් එයා කවදාකවත් ගහපා දෙන්න යන්නේ නැහැ මට උනේ මෙච්චරයි ඒක වෙන කෙනෙකුට වෙන පැත්තකින් වෙන්නත් පුළුවන් කියලා මම සංස්කරණය කරලා ගත්ත මෙච්චරයි ඒ වගේම තමයි ඒ මම දේශනාවෙදිත් මතක් කරපු විදිහට අපි රූප බලන්න පුළුවන් ශබ්ද අහන්න පුළුවන් ගඳ බලන්න පුළුවන් රස බලන්න පුළුවන් පහස ලබන්න පුළුවන් වාතාවරණයක ඉඳද්දී සද්දේ සද්දයක් තේරුණා තෝරාගත්තා වින්දන කරනවා කියලා කියන්නේ අනික් හතරට කොච්චර වියදම් කළා තිබ්බත් ඒ වෙලාවේ ඔක්කොම ප්‍රතික්ෂේප වෙනවා. කැමරටත් ගෙවලා තියෙන්නේ. සංගීත විතරයි විඳින්නේ. සුවඳත් ලැබෙනවා. ඔක්කොම දෙනවා නමුත් ඒ ගෙවපුවාගෙන් සත පහක වැඩක් නැහැ. වේදනාවට වාල් නිසා අර ඉතුරු ටික ඒ වෙලාවට ගියා ගියාමයි කියන එක තමයි කියන්නේ. ඉතින් හැකියාවක් නැහැ කාටවත් එකවර පහම ගන්න. ඒක නිසා මේකේ තියෙන බෝල්කම කෝම්බේ එහෙම නැත්නම් මේ පුංචි එක දෙයක් හම්බෙච්චාම පහක් හම්බුනායි කියලා හිතාගන්න මේ අවිද්‍යාව තේරුම් අරගත්තොත් අපි අපි දැනුම කියලා ගත්ත දේ මොනතරම් අටවාගත්ත පූට්ටුවක්ද කියලා තේරෙනවා. මම දැනුම කියලා ගත්තට ඒක අටවාගත්ත පූට්ටුවක් මිසක් ආ සරුවචනාංශගේ දැනුම ඊට වැඩිය උඟාවක් වෙනස් ඒක හිතා ගන්න බෑ. ඒ නිසා ඒ දැනුමයි මේ දැනුමයි අතර ප්‍රඥාව දැනුම ඥානය ආදී වදී විවිධ නම් වලින් සඳහන් කරන නිසා මේ ස්පර්ශ විෂය මම හිතන්නේ අපි හිට සමහරට කතා කරන්න ඉඩ තියෙනවා. ඒක මේ කවදාකවත්ම සතියෙන් අල්ලන්න බෑ. අල්ලන්න පුළුවන් වෙන්නේ චින්තාමය ඥාණයෙන් පමණයි. හැබැයි චින්තාමය ඥානෙ හොඳට දිරවගත්තට පස්සේ තමන්ට ඒක වාසියට වැඩ ගන්න පුළුවන්. ස්පර්ශයට ස්පර්ශය ස්පර්ශ කියන සංසිද්ධිය වුණාට පස්සේ තමයි මේක අපිට අදාළ සිද්ධියක් පාටපත් වෙන්නේ. එතෙන් දෙනකන් ඉන් එහාට වෙන දේවල් tire පිටිපස්සේ සිද්ධ වෙන්නේ. නමුත් සර්වඥාන්සෝයේ මහා ප්‍රධාන නිදාන සූත්‍රයේ මේ මහා ප්‍රධාන සූත්‍රයේ දුවට වෙලා අරගෙන උන්වහන්සේ දැකපු දේ ස්පර්ශයෙන් එන්නත් ඉස්සල්ලා වෙන දේ දැයින විස්තර කරන්න උත්සාහ කරනවා. ඒක හරීම මේ සූක්ෂමයි. කෙසේ නමුත් ඒ ස්පර්ශ අවස්ථාවේදී සම්පූර්ණ පොට්ට chance එකක් වැඩ කරන්නේ. සැලසුම් කරපු දෙ නෙවෙයි වෙන්නේ. ඇබ්බැහියට රුචියට මන අපට ඒ දෙයට ඇදිලා යනවා. කොහොම ඇදිලා යනවද කියලා ඇදිලා ගිය කෙනාට තේරෙන්නේ නැහැ. වෙන කෙනෙකුට තේරුම් ගන්නත් බෑ. එතන කර්මය ක්‍රියාත්මක වෙනවා, රුචි අරුචිකම් ක්‍රියාත්මක වෙනවා, පෞරුෂත්වයේ ක්‍රියාත්මක වෙනවා, අබ්බැහිය ක්‍රියාත්මක වෙනවා. ওই දිගේ තමයි යන්නේ. ඒ නිසා හොඳටම ස්පර්ශය ගැන හදාන කෙනෙකුට තේරෙනවා අපි මේ නටන නාඩගමේ තේමාව අපි මේ නටන නාඩගමේ මේ ඒ කියන්නේ තේමාවටත් වැඩිය මේ ඇජෙන්ඩා එක කියලා කියන්නේ මෙහෙයුම මොකා කරනවද හරි බෑ. මට ඕනේ දෙයක් නෙවෙයි වෙන්නේ. වෙන කවුරුත් ඉදකන කරනවා නම් ධර්මබලධාරී දෙවි කෙනෙක් බාර ගන්න වෙනවා. ඒකත් නෙවෙයි වෙන්නේ හේතු ප්‍රත්‍යක්‍රියාත්මක. උනාට පස්සේ අපි ඒක සාධාරණීකරණය කරනවා. මම කරා මට වුණා ආදි වශයෙන්. වෙනකොටම දැක්කොත් වෙනවා තන්නි කර පොට්ට chance එකක් වැඩ කරන්නේ. තන්නි කර අහම්බයක් වැඩ කරන්නේ. ඒක දකින්න එක දකින්න පුළුවන් නම් හැම මොහොතෙම තිරියන් වෙනවයි කියන්නේ. ඒ වෙන දේ වෙන හැටියට දකින්න පුළුවන් නම් ඒකේ තරම පටිච්ච සමුප්පන්නයි කවදාකවත් මගේ කියාගන්න බෑ. ඒ තරම්ම හිත තිරියම් කරන සුළුයි. නමුත් අපිට ඒක බලන්න බෑ මොකද අපි තෝරාගත්ත දේ අබිරමණය කිරීම නිසා ඒක දිහා විවේචනාත්මකව නැත්නම් විප්ලවීය ආකාරයට බලන්න බැරිකමයි විපස්සනා නැති වෙනකොට වෙන පාඩුව. ඒක ගැන ඒක ගැන තමයි මම හිතන්නේ අපිට ස්පර්ශයක් ඇති වෙනකොට දැන් සද්දයක් ස්පර්ශ කරනවා තසසක අහනවා නැත්නම් රස විඳිනවා කියනකොට ස්පර්ශයේ පළු දෙකක් සරුවචනාංශය දකින්න අදිවචනේ අදිවචනයයි මේ අදිවචනය සහ පටික සංඥාව. අදිවචන සංඥා පටික සංඥා කියලා නාම කොටස් රූප කොටස් දෙකක් වැඩ කරනවා. මේ වැඩ කිරීමට එතන එතන අපි <clears throat> යම් යම් මේ සද්දේ තියෙන එකෝ තීව්‍රතාවය හෝ ලයාන්විත ගති හෝ මොන මොන හරි ඒකට අදාළ ලකුණු වර්ගයක් කරනවා තමයි අපේ මේ මොළයට සංඥාව ගිහිල්ලා ඩිකෝඩ් වෙලා එතන මොළේ වැඩ කරන කොටස මේ මේ දකින්න දේ උඹ ප්‍රිය එකක්ද නැද්ද කියලා බලන්නේ ඔය එන සද්දෙන් නෙවෙයි එන සද්දේ මේ විද්‍යුත් චුම්බක ශක්තියක් බාටපත් කළා එක්ක නැත්නම් රසායනයක් බාටපත් කළා ස්නායු කීපයක් දිගේ යනවා මේන් සෙන්ටර් එකට සෙන්ටර් ගියාට පස්සේ සෙන්ටර් එක බලන්නේ මේක මේ මොකේද මේ පරිණාමයට තර්ජනයක්ද කියලා පරිණාමයට තර්ජනයක් නෙවෙයි නම් තර්ජනයක් නම් වහාම කියන ඔය බයිලා හරියන්නේ දුවපන් එහෙම නෙවෙයි මේක රසවත් නම් තර්ජනයක් නැත්නම් එයා කතා කරලා කියනවා මේක රස විඳලා කමක් නැහැ කියලා. ඒ ටික සිද්ධ වෙන්නේ ওই සංගීතය අපි අහනෙවයි නෙවෙයි. ඒවට යොදන මේ මේ නිරුත්තිපත සංඥා අදිවචනපත වගේ කරා යන්නේ. ඒක දැන් ඔය මේ ස්නායු පිළිබඳව විද්‍යාවේදී හොයලා තිනවා මෙහෙන් එන සංඥාව ස්නායු තුඩු අතරේදී ඉලෙක්ට්‍රෝ නෑ නියුරෝ කිමිකල්ස් වලින් මේකෙන් එන දේ හැටියට මේක අල්ලනවා. දෙක අතර මැද ලොකු හිස්තනක් තියෙනවා. මේ හිස්තනේදී මේකෙන් එන සංඥා මේකෙන් මේකට යන්නේ රසායනික ක්‍රියාවලියක් මාර්ගයෙන් නැත්නම් විද්‍යුත් චුම්බක ශක්තියක් මාර්ගයෙන්. පිස්සු කියලා කියන්නේ මේකෙන් එන එක නෙවෙයි මේක අල්ලන්නේ. එතෙන්දී රසායනිකේ මාරු වෙනවා. මාරු වුණාට පස්සේ මේ සංගීතයක් ඇහුවත් බැනුණා වගේ ඇහෙන්නේ. ඉතින් කොච්චර අර එන එන ප්‍රභවය වෙනස් කරාට නියුරෝ නියුරෝට්‍රාන්ස්මිටන්ට් නියුරෝට්‍රාන්ස්මිටන්ට් කියන එක පොඩ්ඩ මාරු කරලා අල්ලනවා. දැන් ඇමතිතුමාලාකට යනකොට ලියුම පියෙන් නැතින දෙල්ලම තියෙන්නේ. පියෙන් ගිහිලා දුන්නොත් ඉස්සල්ලාම අහක බලන අසං කරනවා. පියෙන් කිව්වොත් මේ යක්ෂාර වද කරදරකාරය අදත් ඇවිල්ලා කිව්වොත් ලියුම බලන් ඉස්සල්ලාම තුන්ගෙන පැත්තකට දාපන් කියලා. ඒ වගේ අතරමැදියා නියුරෝට්‍රාන්ස්මිටන්ට් එක හැම කෙනා ප්‍රකෘති නැහැ. ඇත්තට එක එක්කවත් ප්‍රකෘති නැහැ. එකෙකුටවත් ප්‍රකෘති නැහැ. මොකද බල්ලන්ඩ වර්ණ අන්ධකාරය තියෙනවා. වර්ණ අන්ධයි. ඌට පේන්නේ පාට පේන්නේ නැහැ අපිට පේනවා. නැත්නම් UNP කාර්යයට කොයි එකක් කොළවර වගේ පේන්නේ. දැන් ශ්‍රී ලංකා කාර්යයට ඒක නිල් පාට පේන්නේ. ඉතින් මේ නියුරෝ ට්‍රාන්ස්මිටර් එකේ වෙන සෙල්ලම දිහා බලනකොට අපි මේ පැත්තෙන් කොච්චර රසවත් දෙයක් දුන්නත් මෙයා වරදිලා අර්ථකථනයක් දුන්නොත් මෙහෙ වැඩ කරන්නේ සම්පූර්ණ වෙනස් එකක්. ඊට පස්සේ මේ මනුස්සයාට ඒ නියුරෝ ට්‍රාන්ස්මිටර් එකට මොකක් හරි මරිජුවානා ටිකක් හරි ගංජා ටිකක් හරි ගහවට පස්සේ ඊට පස්සේ අරක මාරු වෙනවා. ඉතින් ඒ නිසා අර රිලේ රේස් එක වගේ බැටන් එක මාරු වෙන තැන් හත අටක් හරහා තමයි ඒ ආපු සංඥාවක් ඒ සද්ද පිළිබඳ ෆැකල්ටි එකට යන්නේ. ගිහිල්ලා එයා ඒක තැම්පත් කරලා පරණ කියනවා මුළු මානව ඉතිහාසෙම තොරතුරු මේක ඇතුලේ තියෙනවා. ඒකට දාලා බලනවා. ඔය ආවේ අභියෝගයක්ද තර්ජනයක්ද වාසියක්ද කියලා. සම්පූර්ණ පළවෙනියම කරන්නේ ඒක ත්‍රෙට් එකක් නම් අභියෝගයක් නම් වහාම දුවපන් නැත්තම් ගහපන්. එහෙම නැත්තම් තමයි සදාචාරයයි సౌందර්යයයි රස විඳිල්ලයි ඔක්කොම එන්නේ. ඉතින් ඒක සරුවචනාංශයේ විස්තර කරනවා කර්ම වේග අනුව ඇවිල්ලා මේ මනුෂයාගේ අතරමැද සෙල්ලම වෙනවා කියලා. බටහිර මානසික විද්‍යාවේදී කියන්නේ RNA DNA වල මිනිස්යාගේ ඒ RNA DNA එක කවදාකවත් මැරෙන්නේ නැහැ කියනවා. අම්මයි තාත්තගේ සංසේචන දෙක තුල දරුවට යනවා. දරුවගෙන් දරුවන්ට යනවා. ඒව කවදාකවත් මැරෙන්නේ ඒකේ සම්පූර්ණ මානවයාගේ ඉතිහාසය තියෙනවා. ඒ හරහා natural selection කියලා කියන්නේ ස්වභාවික වරණේ. ස්වභාවික වරණේ වෙලා තමයි මේක මේක transmit වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ දැන් හොයලා තියෙන ඒ සිද්ධි දිහා බලනකොට මේ මානසික රෝග දිහා බලනකොට මිනිස්සුෙකුට මේක දැක්කට යා ඒක නෙමෙයි දකින්නේ. ඉතින් ඒක තව කෙනෙකුට කොහොමඩක්වත් විශ්වාස කරන්නත් බෑ. තියෙන එක නම් කොහොමඩක්වත් පේන්නේ නැහැ. ඒ තරමටම දැන් විද්‍යාව හොයාන තියෙනවා what you see that you are. ඔබ දකින්නේ ඔබට බලන්න ඕන දේ. තියෙන දේ දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වේ යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. උඹ යමක් යමක් ගැන කල්පනා කළොත් ඒ නිසාම ඒක වෙනස් දෙයක් වඩපත් වෙනවා. ඒක මනුස්සේ අත තිබ්බොත් කක්ක ගොඩයි. මොන දෙයකට හරි මම දැක්කා මම ඇහුවා කියලා අත තිබ්බ ගමන් ඒ කියන්නේ ඒක නෙවෙයි දකි. එයාට ඕන දෙයක් දකි. ඉතින් ඒ නිසා ඕනේ මායාවක් කරලා වෙන්නන්න පුළුවන්. ඇස් බැඳුමක් කරලා පෙන්වන්න පුළුවන්. ඊර්ති ප්‍රාතිහාරය වහන්න පුළුවන්. මොකද අර මේ මේ නියුරල් පෙප්ටයිඩ් එක ට්‍රාන්ස්මිටර් එක පොඩ්ඩක් මාරු කරපුව ගමන් අර දැකලා තියෙනවද ෆ්ලෑෂ් ලයිට් එකේ ඉස්ලා එක එක පාට මේවා කරකෙන එක එක එක තහඩු තියෙනවා කහ පාට කොළ පාට නිල් පාට රතු පාට ඩ්‍රාමා එක යන ගමන් උද්වේග කර එකක් නම් රතු පාට තහඩු දානවා සාමකාමී වෙන්න ඕන නම් කොළ පාට එකක් දානවා ඒ ඒ වර්ණ ගැන නිල්ලක් තියෙනවා ඉතින් මේක වැඩ කරන්නේ මොකාගේ න්‍යායයටද කියලා කාටවත් දන්නේ නැහැ ඒ නියුරෝට්‍රාන්ස්මිටර් වැඩ කරන්නේ කර්ම ශක්තිය හැටියට. රුචි අරුචියන් වල හැටියට, ඇබ්බැහි හැටියට, එහෙම නැත්නම් අපි අදහන දේවල් වල හැටියට. ඒ නිසා ඇති දේ නෙමෙයි බලන්නේ. මේවා කියලා මන් දන්නේ නැහැ. ගෙදර වල කියලා මොනව කරයිද? මොනව කරගනීද කියලා මට දැකයි. ඉතින් ඒ නිසා හිත ගිය තැන ආදර රජ මාලිගාව හැදී ඒක හොඳයි කියලා හිතනවා හොඳයි තමයි. එයාට ආයේ කවුරක්වත් කියවුවට හරියන්නේ මේ දැකලානේ කතා කරන්නේ. මොක කවදාකවත් පේන දේ නෙවෙයි දකින්නේ. ඒකට සර්වචනන්සේ පාවිච්චි කරන වචන හතරක් ඒ මහා නිදා මහා ප්‍රධාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා අදිවචන නිරුත්ති නිමිති ආදි වශයෙන් එක එක එක එක ක්‍රමවලින් හතර පැත්තකින් අල්ලලා ඒ හතර තමයි යන්නේ මොලේට ඒ තියෙන දේ නෙමෙයි. තියෙන දේ පිළිබඳව මේ තමන් දීලා තියෙන සංඥාවල් හැටියට වර්ණ, సంతාන ආදි වශයෙන් ඒව පොඩ්ඩක් ටෙස්ට් වෙච්ච ගමන්, ට්විස්ට් වෙච්ච ගමන් අර වස්තුව සම්පූර්ණ මොළයට යන්නේ වෙන දෙයක් විදියට. ඊට පස්සේ ආ දකින්නේ තියෙන දේ නෙමෙයි තමන්ට බලන්න ඕන දේ. ඒක හොඳට ඕම පරිේෂණ කරලා තිනවා මේ මේ බටහිරේ. ඒකෙදි මේ බටහිර ජාතිකයා හැමදාම හිතාන ඉන්නේ ඒ සුද්ධා ශිෂ්ටාචාරයි. කල්ලා ම්ලේච්චයි. අප්‍රිකන කාරයටත් එච්චරයි අපිටත් එච්චරයි. ඉතින් ඒ නිසා මේ මිනිස්සු කියනවා කළු මිනිහා මොන දේ කරුවත් ම්ලේච්ච වැඩ කරන්නේ. වැදි වැඩ කරන්නේ. එහෙම නැත්නම් අපි කියනවා මේ සිස්ටර් රජි જાතියක් කරන්නේ. ඉතින් ඒක නිසා මේ මිනිස්සු ෆොටෝ වගේක් හදලා තිනවා. බොහොම සීතප්පරයකට එක ෆොටෝ රාමු ගන්න වෙනස් වෙන්නේ. විනාඩියක් බලන්න ඉන්න පුළුවන්. ඒකේ තියෙනවලු එක තැනක සුද්දෙක් කල්ලෙකුට වෙඩි තියෙනවා. කිසිම සම්බන්ධයක් නැතුව. කළු මිනිස්සෙකින් බැලුවාම මේ මිනිසා කියනවලු සුද්දෙක් කල්ලෙකුට වෙඩි තිබ්බයි කියලා. සුදු පාච්චෙන් ගැවට දෙනවා කල්ලේ සුද්දෙකුට වෙඩි තියෙනවා තියෙන්නේ කියලා. ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මොකද එයා බලන්නේම සුදු මිනිසයා හරි. කළු මිනිසයා ම්ලේච්චයි. කිසි හැදියාවක් නැති මිනිසයයි කියලා. ඒ අර ගන්න තමන්ගේ හිතේ තියෙන රූපේ හැටියට තමයි බලන එක පේන්නේ. සයිකොලොජිකලි එක හොඳට ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මේ ඒකෙදී අර මෑතකදී IMS එකේ කරපු පරීක්ෂණේ බලලා තියෙනවා. සෝවාන් වුණාට පස්සේ ඒ මනුස්සයාට ඒ වගේ දෙයක ඇතිවෙන හිතෙන් වර්ණ ගැන්විලා අල්ලන්න පුළුවන් කියලා. මට ඉස්සෙල්ලා නම් මම බලන්නේ සුද්ධහරි කලුමිනියා වැරදි කියන එකනේ. අන්න එහෙම පැටලවිල්ලක් මන් ළඟ තියෙනව නේද? දැන් අපේ ඉන්දියාවේ ලංකාව ගත්තොත් කුල බේදය කියලා එකක් තියෙනවා. ඉතින් ඒක ඇතුළට ගියාට පස්සේ කවදාකවත් මිනිස්සු පේන්නේ නැහැ. ඒ වූ අඩු කුලේ. මේක මේක ඉහළ කුලේ. ඊට ඊට පස්සේ සැලකිල්ල සම්පූර්ණ වෙනස්. ආන්නේ විදිහට මේ නියුරෝ ට්‍රාන්ස්මිටර් ඔක්කොම තත්ත්වගත වෙලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ. නමුත් සෝවාන් වෙනකොට වෙන්නේ ඌව වෙනස් කරලා නැවත නැවත සලකා බැලීමක් වෙනවා. අනාගාමී වුණාට පස්සේ විතරක් එයාට ඒ හරහා කෙනෙකුට කියලා දෙන්න පුළුවන්කම හම්බ වෙනවා කියලා තියෙනවා. මෙන්න මෙහෙම පැටලවිල්ලක් තියෙන. ඇත්තට ওই මනුස්සයන්පත් එක්ක කරපු තරහක් නැහැ. ඔය තියෙන්නේ වෙන මොකද්දෝ හිතෙන් ආපු වෛරයක් හරි ආසාවක් හරි කර්මානුරූපව හරි ආපු එකක් කියලා. එතෙන් එනකන් කවදාහක්වත් ඒක මේ කිව්වට අහන්නේ නැහැ මොකද ඇස් දෙකෙන් බල්ලානේ කතා කරන්නේ අතින් අත ගන්න කතා කරන්නේ නමුත් යන සංඥාවල් අර හැම සංදිස්ථානයකදීම මාරු වෙනවා මේම පිස්සුවක් ඔක්කොටම තියෙන කියලා දන් පටන් ගන්න වෙනවා. පටන් ගන්නකොට හිතන්න වෙනවා. දැන් අර මං එදා මේ සයිට් කර විදිහට ස්ත්‍රීන් ලෝකෙ දිහා බලන හැටි පුරුෂයන් බලන හැටි වෙනස් නේ. ඉතින් ස්ත්‍රියවකට පුළුවන් නම් දැනගන්න මන් තුලත් ස්ත්‍රීත්වයත් පුරුෂත්වයත් දෙකම තියෙනවා. මේ ස්ත්‍රීත්වයේ තියෙන්නේ මේ සම්මුතිය තුල. ඔකේ යහට ගිය ගමන් ඔකේ මනුස්සකම විතරයි තියෙන්නේ කියලා. ඒක පරුෂයෙකුට දැනගන්න පුළුවන් නම් මේ ජීවිතය පවත්වා ගන්න බෑ මේ කාන්තාලකුණු පුරුෂයෙක් ළඟ නැත්තම්. ඒක දන්නේ නැදෝ නෑ නෑ මම දැන් අපි මේ විවර තරපටලා ගන්න බෑ අපි කාන්තායිතින් සඳහා හටම් කරනවා. ඒ මොකද වෙන්නේ? අර දින තකතිරු කම්මනේ තහවුරු වෙන්නේ. කාන්තා අයිතින් සඳහා තණ්හම් කරනවා මිනිස්සෙක් වෙන්න උත්සාහ කරනවා. ඒකට කාන්තාව උනත් එකයි, පිරිමි උනත් එකයි අවශ්‍යතාවය ලැබෙනවා. මේ ළඟදී මම කියුවා ඩයිජෙස්ට් එකක්. රීඩර් ඩයිජෙස්ට් එකේ මුල පිටුවේම දාලා තිනවා. කාන්තාවන් සහ පුරුෂයන් අතර මෙච්චර වෙනස්කමක් තියෙදි දොස්තරලා ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ඒක ඒ විදිහට සලකන්නේ නැති අය කියලා. බෙහෙතක් දෙනකොට විටමින් B පිරිමින් D මේක ගෑනුන්ට මේ කියලා දෙකක් තියෙනවලු. දෙන්නට මේක හරියන්නේ නැහැ කියලා. මේ වෙනස තමයි ඉල්ලන්නේ. විඥානය කරන්නේම මේ දෙක වෙන් කරලා ඒගොල්ල රණ්ඩු කරන එක තමයි. බුදුරජාණන් කියන්නේ ওই දෙකම ඇවිල්ලා තියෙන නාම රූප වලින්. උඹලා රණ්ඩු කරන තාක්කල් අපිට මනුස්සකම නැහැ. නාම රූප දැක් ගන්න බෑ. ඒක නිසා ওই ওই තියෙන හැකිල්ල, ওই රාම පොඩ්ඩක් පැත්තක තියපන්. පැත්තක තියලා මේ එනේ එන දේ දිහා පූර්ණිකමෙන් තොරව බලපන්. බැලුවට පස්සේ ඔය උද්‍යප්පේ ඥාන මට්ටමෙන් එහාට ගියාට පස්සේ ගෑණි වුණත් එක මිනිහයි මොකද්ද කියන්නේ මේ නෝන වුණත් එක විදියයි, මැනිකේ වුණත් එක විදියයි, නෝන වුණත් මැනිකේ වුණත් අපිට වදේමයි කියලා. කොච්චරක් එකම තමයි තියෙන්නේ. ඥාන විරිමිත් එකයි එකයි තියෙන්නේ. ඕක වෙන ඔය ඒ බුදුහාමුදුර ඔය සංයෝග විయోగ පරියාය සූත්‍රයේ සඳහන් කරලා තිබුණ නැත්තම් අපි හිතන්නේ ඒක ගලේ කෙටුවා වගේ නළල කෙටුවා වගේ අනිවාර්යයෙන්ම තියෙන එකක් කියලානේ. දැන් උනත් අපිට කිව්වට ඉක්මනට ලේසියෙන් කලවන්න බෑ. රේන් කොටයක් ගලවලා දානවා වගේ. කොච්චර භාවනා කරන්න ඕනද? ඉතින් ඒක නිසා ඒ වගේම ඉන්නවා හැබැයි අපේ අම්මා කියලා තිනවා ගෑනු නැගතින් ඉපදිච්ච පිරිමි ඉන්නවා. ඒ වගේම පිරිමි නැගතින් ඉපදිච්ච ගෑනුත් ඉන්නවා. එතකොට පොඩ්ඩක් වයර් මාරලා. එක පවුලක එකෙක් දෙන්නෙක් කියලා. එතකොට උන් ගෑනු උනාට වැඩ කරන්න පිරිමි වගේ. ඒ ප්‍රතිදී සෝමයි මනසගේ නම ඔක්කොමලා කියන්නේ පිරිමි සෝම කියලා. කියන්නේම නම පිරිමි සෝම මුල්ලු gedara තියෙන වැඩ සේරම කරනවා. පිරිමින්ගේ වැඩක් කරනවා කඩේත් ඔක්කොම කරන්නේ පිරිමි සෝම කියලා කියන්නේ. ඉතින් අපි සාමාන්‍ය සමාජයේ උනත් දැකලා තියෙනවා මේ ස්ත්‍රී අවකාශයෙන් ඉපදුනාට අර පුරුෂ ගති ක්‍රියා කරනවා. ඉතින් ඒ ඒ ඔක්කොම මම දන්නවා එකම මූලධර්මයෙන් ඔක්කොම විස්තර කරන්න පුළුවන්ද කියලා. අර ස්නායු ධාරාවක් හරහා යනකොට එකින් එකට මාරු වෙනකොට වෙන නියුරෝ uh, ට්‍රාන්ස්මිටන්ට් කීපයක් මම දුර කළා තියෙනවා. ඒ අනුව තමයි මේ පුද්ගලයා මොනවද දැක්කත් මොලේට යන්නේ දැකපු දේ නෙවෙයි එයා රුචි දෙයක්. නැත්නම් එයාට කර්මානුරූපව පරිසන්දිය යුතු දෙයක් තමයි දකින්නේ. නෑ ඔකේ අර සෝරිය සිතානන්ගේ කතාව තියෙනවනේ. සෝරිය සිතානන් කියලා කියන්නේ කාය මහා කාශ්‍යප මහ රහතන්සේ වතුරට බැලලා නානකොට සිවුර ඇඳ ගන්නකොට ශරීරයේ දිහා බලලා රාගයක් උපදිනවා. මහා කාශ්‍යප මහ රහතන්ගේ දේහය හරිම සුන්දරයි. මේ මනසත් පුරුෂයෙක්. ඉපදී රාගේ උපදිනත් එක්ක මෙයාගේ දෙංගේ මාරු වෙනවා. එයා ඒ පළාතේ ප්‍රසිද්ධ සිටුවරේ. පස්සේ දැනගන්නවා දැන් මේකේ ඉන්න බෑනේ මිනිහා පැනලා යනවා වෙන පළාතකට. ගිහිලා කවුරුත් දන්නේ නැති පළාතකට දැන් ගාණියක් විදිහට ඉන්න කාලේ පුරුෂෙක් සම්බන්ධ වෙලා කතාද වන්දලා දරුවෝ දෙන්නෙක් හම්බ වෙනවා. මෙහි ඉන්නකොට තමන් තාත්තා විදිහට දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. දැන් අන්තිමට ගියාට පස්සේ කොහොම හරි ගැටේ මෙයාට මනසට තේරෙන්න පටන් ගන්නවා අර වගේ නික්ලේශී පුද්ගලයෙක්ගේ දිහා බලලා ඇති කරගත්ත රාගේ නිසයි මට මේක උනේ කියලා ඒක විසඳ ගන්න සරුවචනාංශ ළඟට ආවට පස්සේ සරුවචනාංශේ කතාව විස්තර කරලා දෙනවා විස්තර කරලා දීලා අහනවා උඹට ඔයක ඒකයි එතෙන්නේ කතාව යන්නේ උඹට තාත්තා කෙනෙක් විදිහට ජාතක කරපු දරුවෝ දෙනාද වඩා ප්‍රිය නැත්නම් අම්මා කෙනෙක් විදිහට ප්‍රසූත කරවුද කියලා. එයා කියනවා අම්මා කෙනෙක් විදිහට ප්‍රසූත කරපු දරුවෝ දෙනා තමයි වැඩි කැක්කම තියෙන්නේ කියලා. ඉතින් එතකොට උප්පත්තියේදීම තීන්දුව වුණා නම් අතරමැදි මහරුවක් වෙන්න බෑනේ. අපි දන්නවනේ සකල සිටින් පිළිසිරි ලංකාවේ දකුණු පළාතේ අතිසොබනා බිත්තරයක් කාලා ගෑණියෙක් පිරිමෙක් වෙච්ච කතාවක් කවිකොළ ඉතින් එතකොට අර මුලින්ම විනිශ්චය කරනවා කියන කතාවයි ඔය ට්‍රාන්ස්වෙස්ටයිටිස් කියන ලිංග මාරු කරන්න බලවන්නේ දැන්. ඒ ඒ කතාවල් ඔකට ෆිට කරන්න පුළුවන් මේ අනිත්‍යතාවය කියන වතේ ගත්තොත්. ඔය ඕන එකක් වෙනස් වෙන්න පුළුවන්. අපි හිතුවොත් නෑ මේක මුලින්ම විනිශ්චය වෙලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ කිව්වොත් ඒ මනසට ස්ත්‍රියට ස්ත්‍රිත්ව පන්නන්න බැරි වෙනවා. අන්නේ වගේ මේ ධර්මයේ තියෙන කාරණාවල් කුරුසෙ තියලා අනගස්සව අනගහගත්තා වගේ ඉහිර කරගන්න එපා. ඒව ගන්න වාසියට Tamanට ඕන දේ විස්තර කරන්න මිසක් මේ මොනොත් මෙහෙම වෙන්න බෑ කියලා සාරුවච්චන් වහන්සේවත් කියන්නේ අපි අරගෙන අර කල්ලාගෙන මේ අල්ලගෙන රණ්ඩු කරන්න පටන් ගන්නවා. ධර්මයේ. ඒ සංඥාව සංඥාවක් වෙන්න දෙන්නේ නැහැ අපි ඒක තහවුරු කරන්නේ මැරෙන්න හදන්නේ උදේ ඉඳලා හැන්දෙනකන් රණ්ඩු කරන්නේ ඔක සංඥාවක් නෙවෙයි නෑ මම දැක්කම මම ගහපා දෙන්නේ මොකටේ සංඥාවක් වශයෙන් ගන්නවනම් ඔය ගහපන්න දෙන්න දෙන හරි හරි කමන්නේ උඹ කාලා වේලේ ඉන්න වෙලාවේ ඔහම තමයි ඒක බීලා ඉන්න වෙලාවේ කියපු දෙයක් කියලා නිකන් කියන්නේ මේකේ වෙනෙවෙනේ මම දැක්ක දේ මම දන්න දේ මමමයි සත්‍ය කියලා අපි දවසට කොච්චර පෙට්‍රල් පුච්චනවා අර අදාන ගාහිකතිය නිසා අපි දන්නවනම් මේ ස්නා මේ ඇහැකට කනකට වැටෙන මේ දේවල් මොලේට ගිහිල්ලා ඒක රෙකෝඩ් වෙලා ඉන්ටර්ප්‍රිට් කරනකොට මොන තරම් විකාරයක්ද සිද්ධ වෙන්නේ කියලා දැන් හරියට චිත්‍රපටයක මේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි මල් ගහක් වටේ පේම ජවනික බලන සෙලුලොයිඩ් එක බලපුවා මොකද වෙන්නේ? සෙලුලොයිඩ් එකේ තියෙන්නේ නිකන් ඊටතදී මේ මේ ටෙලිවිෂන් සංඥාවක් ආපුවාම ඒකේ ගෑණී පිරිමි තියෙන සංඥාවේ ඒක හරියට ඩිකෝඩ් කරගත්ත පස්සේ ටෙලිවිෂන් ස්ක්‍රීන් එකේ 3D පෙන්වනවා ඔන්න දේවල්. නමුත් මේ මේ TV සිග්නල් එකේ ඔය මොකක්වත් නැහැ. ඉතින් ඒ වගේ මේ මායාවක් අල්ලගෙන මම මේ හදාගෙන මොන රණ්ඩුවක්ද මේ කරන්නේ? ඒක හුදු මායාවක් වශයෙන්, හුදු මිරිඟුවක් වශයෙන්, හුදු සබම් බුබුලක් වශයෙන් සැලකුවොත් අපි මේ තරම් එකිනෙකාට ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන එක ඔක්කොටම දෙරේ ඔක්කොටම වයර් මාරු වෙලා උණ්ඩත් වයර් මාරලා මඩත් වයර් මාරලා ඉතින් ඔය ඔය වයර් මාරනකොට ඔය චිත්‍රපටිය හැටියට ෆයිට් එකක් තියෙන්න ඕනේ මරණයක් තියෙන්න ඕනේ ඉතින් ජීවිතේ තියෙනවා ඔය සීරියස් ගන්න එපා ඊගාමැට්ලා ගිහලා ඊගාවාත්මෙට ගියාට පස්සේ මේ මොකක්වත් මතක නැහැ ඒක අල්ලගෙන ඒකේ වයර් මාරු කරගන්න මාරු දෙන්න ඒක නිසා මම හිතන්නේ ඒ ඒ භාවනාවෙන් යම් මට්ටමකට මේක තේරුම් ගත්තට පස්සේ මුළු මුළු ජීවිතේම ටෙලි ඩ්‍රාමා එකක් මේ එක එකන එක එක දේවල් ගහපා දෙන්න කරන සෙල්ලම දිහා බලනකොට ආය වෙනම ටෙලිවිෂන් ගන්න ඕනේ නැහැ. ලයිසන් ගන්න ඕනෙත් නැහැ. එimhe හැම කෙනාම රංගනයක් නේ කරන්නේ. තමන්ගේ මොකක් හරි ගත්ත භූමතයක්. ඒක ඔප්පු කරන්න කරන රංගන දිහා බලනකොට ඥානන්ද සාංශ කියලා දෙන මේ පිච්චර එක හරිම තාත්විකයි කියලා. හැම කෙනා බොක්කෙම කරනවා. මොකද ඌ දන්නේ නැහැ දැන් මේ ඇඳලා ඉන්නවා කියලා. දැන් මම හාමුදුර කෙනෙකුට ඇඳලා ඉන්නේ. ආයිසි ඒ විදිහට තමයි මම එදත් කිව්වේ නිින්ද ගියාට පස්සේ මට මතක නැහැ පැවිදි වෙච්ච බව. කලිසමක් ඇඳගෙන ඉන්නවා. සාකෝටත් දානකොට සල්ලි අහු වෙනවා. දැන් මේ හීනෙන් එන්න යුද්ධේ. දැන් මේක වෙන්න බෑනේ. ඒව අපි ප්‍රසිද්ධ කරන්නේ මොකද එතකොට පෞරුෂත්වයට හොඳ නැහැ. අපිට ඕන කියලා දෙන්නේ මාමා මෙහෙමයි මෙහෙමයි කියාගෙන ඉන්න. ඉතින් ඒකේ බුදුහාමර පෙන්වන ඔබ අල්ල බදාගෙන ඔප්පු කරලා පෙන්වන්න හදන්නේ දුක්ඛඳක්. ඔප්පු කරන්න කරන්න දුක වැඩි වෙනවා. ඔබ මේක තන්නේ කර මායාවේ මායාවක් මඩයිද දෙයක් නෙවෙයි. මම මේක විට්නස් කරනවා. මම මේක සතියෙන් බලනවා විතරයි. නමුත් මේ මම මේ කියන දේවත් මට වග වෙන්න බෑ. ඒක තමයි හේතු ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඉතින් කවුරු හරි මට කිව්වොත් නෑ ඔබ මෙහෙම කිව්වා ගුටි කාපන් කියලා. ඉතින් ගුටි කන වැඩ කරන්න දෙයක් නෑ. කීයද හැකිය බෑයි. ඔබට තේරෙනව නම් තේරෙයි මේ මම කරුප එකක් නෙවෙයි. මේක මේ වෙලාවේ හැටියට වෙන දෙයක්. අපි එහෙමද ඒ තරමටම අපි හිතන්නේ ඒක මේ 6 4 තේරෙන්නේ නැති ළමයිගේ වැඩක් කියලානේ. ඇත්තටම 6 4 තේරෙන්නේ නැති ළමයා පිරිසුදුයි. මේ 4 තේරෙන පටන් ගත්තට පස්සේ තමයි මේක අනන්න පටන් ගත්තේ. එහෙම නැත්නම් අපි අර ආයතර චයි සයිකොලොජි එකට ගියා නම් ඒ ළමයට කිසියම් දෙයක හොඳක් නරකක් හරි වැරද්දක් මොකක්වත්ම නැහැ. අපිට පේන්නේ ළමයා හරිම අසරණයි හරිම මැස්සෙක් කියලා ගන්නවත් බැරි ගතියක් තියෙනවා කියලා. නමුත් මහය අතර තේරුම් දවසේ ඉඳලා පුදුමා මේ මානසික ආතතිය කියන එක අනිවාර්යයෙන්ම මේ තේරුමත් එක්ක එන එක. එසේ නමුත් මම යනවා ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමීන් වහන්සේ භාවනා යෝගාචරයට ක්ෂණික ප්‍රීතිය ඇති වුණාට පසු ඇතිවන්නේ උබ්බේකා ප්‍රීතිය බව අද ධර්ම දේශනාදී දේශනා කළ උබ්බේකා ප්‍රීතිය පිළිබඳ තවදුරටත් විස්තර කර දෙන්න කරන්න ඉල්ලා සිටිමි. ඒ වගේම ආමිෂයක ආමිෂයක සිටින රාමසේට මාරු වීමේදී විවේක ප්‍රීති සුඛේ ලැබීම පිළිබඳව පැහැදිලි කර දෙන්න මෙන්න ඉල්ලා සිටිමි. ප්‍රීති කියන්නේ කණික ප්‍රීති, කුද්ධිකා ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති, උබ්බේකා ප්‍රීති, පරණ ප්‍රීති කියලා ওই පස්වනක් ප්‍රීති පසු කාලේ ඇත්තටම අටුවා යුගයේදී ඇති කරපු එකක්. ඒක නිසා මේ එක එකක් එක එකක් එක gediයට පහළ වෙන්නේ එකින් මේකට එකින් මේකට එකින් මේකට වගේ ක්‍රමයෙන් පහළ වෙනවා. ඒ කුද්ධිකා කණිකා ඔක්කාන්තික කියන ප්‍රීති තරුණ ප්‍රීති විදිහට නන්දිය විදිහට සඳහන් කරනවා උබ්බේගා පරණා කියන ප්‍රීති දෙක බලවත් ප්‍රීති විදිහට සඳහන් කරනවා ඒව තේරෙනවා අර වයිදී ප්‍රීති ලකුණක් පේන නිකන් සූදානම් කිරීමක් තියෙන්නේ ආන්නේ පිළිබඳ විස්තරෝය මේ විශේෂයෙන්ම තුන්වෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානය ගැන විස්තර කරන වයිදී ගොඩාක් විස්තර වෙනවා මෙතනදී ඒ මම විස්තර කරපු ටිකමයි මේ නැවත කියන්නේ මේ ප්‍රශ්නෙට කරන ගෞරව කිරීමක් වශයෙන් මේ ලැබෙන ප්‍රීති සුඛය ලැබෙනකොට රූප වලින් සහ ඇහෙන් විවේක වෙනවා ශබ්ද වලින් සහ කණෙන් විවේක වෙනවා කොහොම හරි ආරම්මන ద్వාර කියන දෙකෙන් විවේක වෙනවා අරමුණ සහ ద్వාර අරමුණු පහයි ద్వාර පහයි ඒකෙන් විවේකීව මේක ලැබෙන්නේ තන්නිකරම නාම ධර්ම කොටසකින් ලැබෙන ප්‍රීතියක් ආමිෂය කියලා කියන්නේ රූප ධර්ම සම්බන්ධ ප්‍රීතියක් මේක නාම ධර්ම වලට හම්බෙන එකක්. ඒ නිසා ඒක සීමාවක්, මරියාදාවක්, මිලක්, අයිතිවාසිකමක් ඇතුළතක් පිටතක් මොකක්වත් නැහැ. නිකම් ප්‍රීති සාගරේ තමයි. ඒ නිසා ඒ වෙනස වෙනකොට හොඳ සිහියකින් මේ දෙක මාරු වෙන හැටි දැක්කනම් තේරෙන පටන් ගන්නවා මේ කියන නිර්ාමිෂ සුඛය කවදාකවත් තිරසනෙකුට ගන්න බෑ. කවදාකවත් භාවනා නොකරන කෙනෙකුට ගන්න බෑ. භාවනා කරන නැති කෙනා නිතරම බලන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හරහා ලැබෙන ප්‍රීතිය. නැත්නම් විද්‍යාව එහෙම නැත්නම් තාක්ෂණය ඒ හැම එකකම කරන්නේ ඔච්චරයි. නමුත් ඒක කරන්න කරන්න බුදුරජාණන්සේ සාහිත කරනවා ඒක කරන්න කරන්න මේ විවේකජ ප්‍රීති සුඛය අහිමි වෙනවා කිය. ඒ ආමිෂ සුඛය එළවෙලව යන්න යන්න නිර්ආමිෂ සුඛයට තියෙන අවස්ථාව නැති වෙනවා. මේ සුදුසුකම නැති වෙනවා. ඒ නිසා ආමිෂ සුඛේ නැතුවත් බෑ. ඒක ඒ නිසා මධ්‍යම ප්‍රමාණයට ඒක තියාගෙන නිර්ාමස සුඛය සඳහා වේලාව දානවයි කියලා කියන්නේ තමන් කරන තමන් අනුකම්පා කරන ඒ මානුෂයෙකුට ලැබිය හැකි ශ්‍රේෂ්ඨ තත්වයකට යන දොර අරගෙන යන මනුස්සයා. නමුත් සම්පූර්ණයෙන්ම ආමිෂ සුඛය ගත කරන කෙනා කවදාකවත් නිර්ාමස සුඛය ගැන අහන්නෙත් නෑ උත්සාහ කරන්නෙත් නෑ. එතකොට උප්පත්තිය ජීවත් වීම සහ මරණය තුනම තිරිසනුන් හා සමානයි කියලා ඒ ශ්ලෝකකාරයා කියනවා ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතම් පශු සමාන ධර්මේන තේෂාම අධිකෝ විශේෂ ධර්මේන හීන පශු සමාන කියලා ඒ ආහාර සෙවීම නිදා ගැනීම නිද්‍රාව භය සහ මෛතුන සේවනය කියන මේ හතර තිරසනටයි මනුස්සයන්ට සමානයි මේ හතරෙම ගත කරනවා නම් අපි මුළු ජීවිතේම ජීවිතේ තිරසං කියලා කියනවා ද ආහාර නිද්‍රා භය මේතුණංච පශුර නරාණ මේතම් පශුර සමානං නරයටත් පශු කියලා අදහස් කරන්නේ පශු විද්‍යාව කියලා කියන්නේ ඒ තිරිසන් සත්තුන්ට දෙකේම සමාන ධර්මේන තේෂාම අධිකෝ විශේෂම් මනුස්සයාට විසක් විශේෂ වූ ධර්මයක් තියෙනවා නිර්ාමිෂ සුඛය බෙහිත අවේදී සුඛයක් තියෙනවා ධර්මේන තේෂාම අධිකෝ විශේෂම් මනුස්සයාට තියෙනවා තිරිසනෙකුට ලබන්න බැරි ප්‍රභවයක් මේ නිර්ාමිෂ සුඛයට ධර්මේන හීන එන්නේ නිර්ාමිෂ සුඛයෙන් ඒ මනුස්සයා හීනයි නම් පශුර් සමාන ආයත හරකෙක් හා සමානයි කිය. තිබුණට ඒ ඒ ප්‍රභවයෙන් වැඩ ගන්නෑ. ධ්‍යාන භාවනා කරන්නේ. සමාධියක් ලබන්නේ. එතකොට යාට ඒක නිකන් මේ මෙලව තියෙන එකක් විදිහට නෙවෙයි තේරෙන්නේ. එතකොට ලැබිච්ච මනුසාත්ම භාවය අර නියම ප්‍රෝජනේ ගත්තේ නෑ කියන දුන්නට තෑග්ග බාරගත්තේ නැහැ කියන ගතියක් තියෙනවා. නමුත් ඒ කියන්නේ ප්‍රීති සුඛය නොමිලේ ලැබෙන්නේ නැහැ. ඉතින් සෑහෙන ප්‍රයත්නකින් ලැබෙන්නේ. මේක ඇත්තටම සමත සුඛයක්. මේකට කියනවා ditta dhamma සුඛයක් කියලා මේ ජීවිතේදීම දිවි ලෝකයක බ්‍රහ්ම ලෝකයක ආර්යයන් වහන්සේට ලැබෙන්න පුළුවන් සුඛයක් මේ කුණු පංචස්කන්ධයෙන් ඉඳගෙන මේ සංසාරේ ඉඳගෙන විඳිනවා. ඒකේ උප්පරිමේ කියනවා ප්‍රීජර්තඩිය සුඛ අවස්ථාව. ඒ සුඛය තමයි මිනිස්සුෙකුට යන්න පුළුවන් ශ්‍රේෂ්ඨම තැන කියලා. ඒ කියන්නේ ආමිෂ, නිර්ආමිෂ දෙකම ඉක්මවල තමයි ඔය තෘතිය ධානයේදී හම්බෙන සුඛය ගැන කතා කරන්නේ. ඉතින් ඒක මේ විඳින මනුස්සයා නැත්නම් ඒක අත්දකින්න මනුස්සයා දන්නවා මේ ලෝකේ තියෙන මේ නෙළුම් මේ නෙළුමක් හදගත්ත මඩ ගොහරුවක් වගේ මේ අම්මු ජරා කුණු වෙච්ච ගොජ දාන මඩ ගොඩක් මේකේ තියෙනවා. මේකේ පෝෂණය අරගෙන නෙළුම් මලක් හැදුනට පස්සේ ඒ නෙළුම් මල වතුර ඉක්මවලා නෙළුමේ වතුර ගෑවෙන්නේ නැති පිවිතුරුකමක් ඇති කරගන්නවා. ඒක තමයි පිප්පෙනවයි කියන්නේ. ඉතින් එහෙම පිපෙන්නේ නැතුව අර මඩ ගොඩේම ඉන්නවනම් මේ මොකද්ද කියනවා මානෙල් සුවඳමය කුඩමැසු පිලී ගඳමය දෙකට මුල දියමය හොඳට නරකට දෙකට කටමයි කියලා කතාවක් තියෙනවා. ඉතින් අර කුඩමැස්සා කියන්නේ පිලී ගඳ ගන්න සතෙක්. නමුත් මානෙලත් හැදෙන්නේ ඒ මඩ ගොහරුවේමයි. ඔය හැම මඩගෝරුවේ මානෙල් නැහැ. ඒ ඉස්තිලා ඒක පිපෙනවා කියන එක ඉතින් manussත්වයේ ලොකු පිපිදීමක්. ඒකට කියන්නේ ditta ධම්ම සුඛේ නැත්තම් සමත සුඛේ කියලා තමයි කියන්නේ. විපස්සනා විදිහට ඒක හම්බ වෙනවා. නමුත් අර සමත යෝගියා විතර එහි ඇලී ගලී ගන්න විපස්සනා යෝගාවචරය අල්ලන්නේ මේක අතහරින්න වෙනවා කියන හැඟීමෙන්. ඒකේ තියෙන අනතුරු දන්න නිසා. නමුත් මේ අන කවුද රජ කෙනෙක් පැවිදි වෙලා මේ භාවනා කරනකොට ඇතිවිච්ච සැපේදී අනිතරෝම අහෝසුඛං අහෝසුඛං අහෝසුඛං කියලා හිටියේ. ඉතින් අර භාවනා අනිකාම්තු හිතවලු මිහාඳුරවල දාලාව රජකම ගැන පශ්චාත්තාප වෙනවා කිය. බුදුහාමර කියලා චෝදනා කරලා තිනවා මේ තාම අර පරණව ගැන කල්පනා කරන අහෝසුඛං අහෝසුඛං කිය කිය ඉන්නවා. ඊට පස්සේ කතා කරලා මේ අහෝසුකම් කියලා කියන්නේ දාලා අපි ආමිෂ සැපේ නෙවෙයි මට දැන් හම්බෙලා තියෙන නිර්ආමිෂසේ කවදාකවත් රජසැපේ ඉඳදී ගන්න බෑ මම මේ අහෝසුකම් කියලා කියන්නේ මේ ලැබෙන නිර්ආමිෂ සුඛේ ඉතින් ඒක හුඟක් වෙලාට සමතෙන් ලැබිච්ච සැපයක් විදිහට තමයි කියන්නේ ඔට්ටුයිද ඔබ වහන්සේ දේශනා කළ දුක්ඛම සුඛ වේදනාව නොදැකීම නිසා දුක ඇති වෙන බව මේ වෙන ආකාරයට පැහැදිලි කර දෙනු මැනවි. මේක තවත් දුකක් ඇති කර ගන්න හදනවා මේ කියපු එක අරගෙන. ඕම නෙවෙයි කරගෙන කරගෙන යන්න කවදාද කියලා ඩෝන් ගාලා හැප්පේ අදුක්කම සුඛ වේදනාවේ. එතකොට තේරුම් ගරගන්නේ මේකේ තමයි ඔන්න අම්පුනේ කියලා. මේක තවත් වුණා කියලා විස්තර කරන්න. මොනම හේතුවක් නිසාවත් මේ අලුත් අදහසක් ඉදිරිපත් කරන්නේ දුකක් ඇති කරන්නේ නෙවෙයි. නිකන් ජොලියක් ඇති කරලා විනෝදාංශයක් කරගෙන යන්න. ඒ කියන කියන වචනේ ඒක පොතක ලියාගෙන ඒක ගන්නෙ කොහෙන්ද? ওই දාප්පුවෙන්ද? ඉතින් අලි කරදරයක්. මේක තමයි මේ දැනුම මේ කොක්කක් කරගන්න. කරගෙන යන භාවනා දිගට කරන කරන ගියාම සැපටත් නැති දුකටත් නැති වේදනාවක් ලැබෙයි. අන්න ඒක හම්බුණාට අඳුනන්නේ නැහැ. අඳුනගත්ත දවසේ තේරෙයි අනේ අම්මේ මෙච්චර මේ වටවලල්ලේ ගියාට මේක තිබුණ එකක් නේ කියලා තේරුම් ගත්ත දවසේ තමයි තෑග්ග බාරගත්ත වෙන්නේ. ඉන්නේ ආහට ඉතින් ඔයක නැත්තම් මං කියනවා ආයෙ සරයක් ඔය ගම්පොලේ අල්ලගෙන බනපටි ආයෙ අහමු. නේ? ඒක ඉතින් එහෙම නැත්තම් හැබැයි මම ඔය කොයි මං හිතන්නේ මේ ඔය පංචස්කන්ධ ගැන ලියවිලා තියෙන කොයි බණ මම දේශනා මාලාව ගත්තත් ඕක උංගාවක් වෙලාවට සටහන් කරලා තියෙනවා. සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා ඒක සුත්තමේ ඥානෙ අඩුවක් තියෙනවා නම් එහෙම අහන්නේ කියලා මං ඉල්ලා හිටිනවා. විචාරක රූපේ හරහා කියනවා මේක වේදනාව හරහා කියනවා පංචස්කන්ධයේ රූප හරහත් උතෙන් යනවා සංඥා වේදනා සංස්කාර ඕන එකක් කරා උතෙන් යනවා ඒ එකම දේ මේ පස් පැත්තකින් විස්තර වෙනවා. රූප ගැන විස්තර කරන ගැන අවකාශය කියලා. වේදන ගැන කරන අදුක්කම සුඛය කියලා. සංඥා කියලා කියන්නේ හඳුනගන්න බැරි තැනකට යනවා. ඒ කියන්නේ කවදා නොගිය තැනකට යනවා. ඉතින් ඒකට කලබල වෙන්න මිනිහට කවදාකවත් අදුක්කම සුඛය අඳුර ගන්න හම්බෙන්නේ නැහැ. අවකාශය අඳුර ගන්න හම්බෙන්නේ නැහැ. එයා දූගෙන එනවා අපවසරයක්. හිතපු තැනට ඒකට කියනවා fear of unknown කියලා. fear of freedom කියලා. ඒක නන සෙල්ලක්කාරකම නැහැ. එයාට මේ භාවනාව හරියාගෙන එනකොට බය වෙනවා. හීන් දාඩි දාන. ආයේ ඇත්ත කරලා හයියෙන් හුස්ම අර ගන්නවා. අර දන්නේ නැති දෙයට යන්න ගැම්ම නැති නිසා. ඉතින් එතෙන්ට යන්න තටමලා අදිෂ්ඨාන කරලත් බෑ. අදිෂ්ඨාන නැතුව යන්න තියෙන්නේ. මම මේකට ඵලයන් කියලා අදිෂ්ඨාන කරාට යන්නේ නැහැ. එතින්දී අදිෂ්ඨාන අයින් වෙන්න ඕන. අන්න එතෙන්දී විතරක් තියෙනවා. සර්වචනanse පෙන්ලා දෙනවා විඥාණයට. එතකොට ඇඟිල්ල ගහ ගන්න බැරි ප්‍රතිෂ්ඨාවක් ලබන්න බැරි තැනක් එනවා. ඒක යෝගාවචරයට වෙන්නේ Tamanට පදනම දෙදලා ගියා වගේ. මම එයාගේ පදනම දෙදලා ගියා. ඉතින් හරි බය වෙනවා පෝරකයක් උඩ තියලා තව පොඩ්ඩකින් මැරෙන්න පෝරකේ ගැස්සෙයි කියලා වගේ බයක් එනවා. මොකද එතකොට මේ ලැබුණ මේ දේ බුද්ධිය නැතුව යනවා. ගියාට බුද්ධිය නැහැ. ඒ ටික කියන්නේ මොකක්ද අසාර්ථකයි වෙනවා කියලා කියන්නේ තමන්ගේ අත්දැකීමෙන් තමන් හැප්පිලා තමන් තේරුම් ගත්ත ක්‍රමයට මම නැවතත් කියනවා අර වචනෙම අදුක්කම සුඛ වේදනාවේ වටිනාකම තමයි පෙරලෙන්නේ. වෙනස් වෙන්නේ. ඒ දැනගන්නව නොදැනගන්නවා කියන එක වෙනම කතාවක්. දැන් අපි අපි මේ නිදර්ශනයක් වශයෙන් ගත්තොත් රැට අන්තරීක්ෂය කරවලයිනේ. ඒ කරවල මොකද ඒක මේ ප්‍රකාශ කරන්න වස්තුවක් නැති නිසා නමුත් ආලෝකය පිරීලා තියෙනවා. අන්තරීක්ෂයේ සම්පූර්ණ ආලෝකයේදී නමුත් ඒක පරාවර්තනය කරන්න වස්තුවක් නැති නිසා කළු පාටයි. වස්තුවක් උඩ දාපු ගමන් ඒක දිලිසෙනවා. එතකොට මේ පේන තියෙන මුළු අන්තරීක්ෂය එළියේ තියෙන්නේ. නමුත් පරාවර්තනය වෙන්න දෙයක් නැහැ. ඒක නිසා අන්තරීක්ෂයේ කරුරයි කියලා අපි හිතනවා. ඒක බෞද්ධ කිඩේ හොඳටම කියලා දෙන කාරණාවක්. හඳ බබලන්නේ හඳ එළියට නෙවෙයිනේ. ඉර එළිය තියෙනවා. ඉර එළියක වැටිච්චාම හඳක් අපට පේනවා. චන්ද්‍රිකාවක් ඇරියොත් චන්ද්‍රිකාව පේනවා. ඒ පේන්නේ මොකද? අන්තරීක්ෂේ සම්පූර්ණ ආලෝකයට. එනමුත් පේන්නේ අන්ධකාරය වගේ. ඒ වගේ මුළු දවස පුරාම අපි ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ. ඉතින් ටෝච් හොයනවා. ටෝච් ආකෝන මේ අදුක්කම සුඛේ බලන්න කොහෙද තියෙන්නේ? මේ අන්ධකාරය කොහෙද තියෙන්නේ කියලා බලන්න ටෝච් එකක් බලන්න. manussකමත් එක්ක අදුක්කම සුඛය කියන එක 199ක් හම්බෙලා තියෙනවා. අපි කොච්චරවත් නඩු කියන්නේ සැප දුක් දෙක අල්ලගෙන හැමදම නඩු. ඒ නඩු කියමන අතහැරපු ගමන් අයිතිවාසිකම් ඉල්ලීම අතහැරපු ගමන් එහෙම නැත්නම් චෝදනා කිරීලා අතහැරපු ගමන් ගිල්ල ඩොක් කාලා වැටෙන්නේ අදුක්කම සුඛයට තමයි. ඒක මේ ඉඳගෙන ඉන්නකොට ඊටගෙන ඉන්නකොට භාවනා කරලා ගන්න එක නෙවෙයි. මනුස්සයාගේ හැබෑ gedara හැබෑ ප්‍රകൃතිය. අපිට ඒක ඒ තරම්ම අහේනි කරයි પરම්පරා ගානක් මේ සැප හොයන්න දඟලපු දැඟලිල්ල නිසා. මන්දරේ මම කියන්න කියන්න පැටලෙනවා ඒකයි මම අර ප්‍රශ්නේ අතහැරලා දැම්මේ. ඒක නිකන් අන්තරීක්ෂයේ තියෙන අන්ධකාරය මේ කරවල පිළිබඳව අපි දොස් නගනවා. ඒක ඒක මම මුස්පේන්තුයි වගේ අපට පේනවා. මුස්පේන්තුවක් නැහැ. ඒක සම්පූර්ණ ආලෝකයක් තියෙනවා. නමුත් පරාවර්තනය කරන්න දෙයක් නැති නිසා අපි ඒක අන්ධකාරයි ඒක කරවලයි කියලා කිව්වට දන්න කෙනා දන්නවා. ඒ වගේ තමයි මේ අභ්‍යන්තරයේ හිත ප්‍රභාස්වර බව දන්න කෙනා දන්නවා. නැති කෙනා හිතන්නේ අනේ මං වාගේ කාලකන්ණියෙක් මේ ලෝකෙට ඉපදුනානේ මේ උරටේ වේ තංචා කොට ඉපදීලා රුහුණු රටට මා දීලා උලව්වේ ඕ ලිහිලා තියෙන ලස්සන මෙහෙ වෙ කියන්නේ මට බැරිුණාද ජපානයේ ඉපදුණා නම් මොන තරම් ජොලිද ඔක්කොම සබ පහසු කණ්ඩික හම්බ වෙන කර්මෙට ලංකාවේ ඉපදුණානේ කියලා අර ඔක කර්ම කර්මයක් කරගෙන කනගාටුවක් කරගෙන ඉතින් ඒ කාට මොනවද දුන්නත් ඔය ඒ ඒ ඒ සාපේ තියෙනවා manussකම කියන්නේම ප්‍රභාසර හිතක් manussකම කියන්නේම පොඩි පිටපැත්තෙන් ඇවිච්ච මේ ආගන්තුක උපක්ලේශිකෙන් පටලවිච්ච දෙයක් ඉතින් බුදුහාරක නමික දන්නේ ඒකට කවදා බහනා කරියන්නේ නැහැ කියලා මේක දන්න මනුස්සයාට මිනිහ භාවනා නොකරත් දන්නවා මේක සුද්ධ කරලා බැලුවේ නැතුණාට ඇතුලේ තියෙන හොඳ දිතුලන රත්තරණ කියලා තියෙන මනුස්සයා කවදාවත් තමන්ට තමන් නිඳා කරගන්නේ නැද්දකින් කාලකන්‍යයි කියන්නේ. තව කෙනෙකුට කියන්න යන්නෙත් නෑ. මොකද ওই පිටපොත්තේ හොම තිබුණාට ඔක ඇතුලේ තියෙන්නේ නිවනක්. ප්‍රභාසරයක්, මනුසකමක්. එහෙම නැති වෙනකොට තමයි එක අදෙමලා මේක සිංහලයා අර කා උඩ රට මේක පාත රට කියලා ඉති කරන්නේ. කරු ස්වාමීන් වහන්සේ අරියත් බවටපත් වූ පුද්ගලයෙකුගේ හිතේ தත්ත්වය ගැන කල්පනා කරමින් මේ ප්‍රශ්නේ හිතට ආවා. ඔබ වහන්සේ දේශනා කළ පරිදි රහත්තු දැනත්තා දැකීම දැකීමක් පමණයි, ශබ්දයක් ශබ්දයක් පමණයි ආදි වශයෙන් නිරන්තරයෙන්ම දකින්න කෙනෙක් ලෙසයි මට වැටහුණේ. ඉතින් රහතන් වහන්සේ නමකට ප්‍රණීත ආහාරය රස විඳිය හැකිද? අල්ලිම කරදරයක් වෙන්නේ රහත්තුනුත්. ඔතන බරපතල ප්‍රශ්නයක් වෙනවා. <laughs> මීරු සංගීතයක් අමස්ථාවකෝ අවශ්‍ය නැ රස විඳිය හැකිද? වෙනත් අයගෙන් පහසු නම් අරියත් අවස්ථාවේ සිට නිවන් දකින්න තුරු අවශ්‍ය නම් ලෞකික මට්ටමේදී විඳීම් කළ හැකිද? ඇත්තටම ආරෙම අමාරුවක වැටෙනවා. ඊයන ඔච්චරම පින් කරලා හම්බෙච්ච සියලු සැප සම්පත් මොකක්වත් විඳ ගන්න බැරුව යනවා. ඒක නිසා මේ ඒක නිසා rahat නොවී ඉන්න එක බුදුන් තරම් ක්‍රමයක් හොයාගන්න වෙනවා. මේ කියන දේවල් අහලා කරලා හරියන්නේ නැහැ. මේ සර්වචනාංශය සඳහන් කරලා තියෙනවා සර්වචනාංශගේ දිවාගට රොටි කැල්ලක් තිබ්බොත් මේ කියන්නේ කුම්මාස කියලා කියන්නේ රොටි කැල්ලක් තියෙන රසනහර 80ක් නෑ 8000ක් එකවර පිනා යනවා ප්‍රනීතම භෝජනයක් ගත්තා වගේ. නිසා කිසියම් පාඩුවක් නෑ සම්පූර්ණ රසය වගේ මොන්නාසේ ගව්වක් මේ බඹයක් මේ net තලාගෙන බිමට බඹයක් ප්‍රමාණය බලාගෙන ගියාට ගව්වක් ධර්මයේ සිද්ධ වෙන හැම රූපයක්ම හැම සද්දයක්ම හැම ගඳක්ම හැම රසක්ම හැම පහසක්ම උන්වහන්සේ දන්නවා. නිසා බුදුරජාණන් වහන්සේට අනතුරක් කිට්ටු කරන්නවත් පුළුවන්කමක් ඇති නැහැ උන්වහන්සේ ආණ්ඩේ ඉස්සලම දන්නවා මේක මෙහෙමයි කියලා. ඉතින් ඒ තියෙන්නේ මොකද ඉඳුරන් ඒ තරම ප්‍රණීතයි. ඒ නිසා මේ ඕලාරික රූප සද්ද ගන්ධ රසවල රසය හොයන්න යන්නේ. ඊට වඩා ප්‍රණීත රසයක ජීවත් වෙන එක නිසා බය වෙන්න එපා. රහත් වුණාට පස්සේ ඔය පාටියක් දාතයි. හැබැයි ඒක අර වෙස්ටර්න් එක්කනේ කියලා දිනවා මේ ඊටාම ලෝකේ තියෙන අමාරුම දේ තමයි රහත් වෙන එක. හැබැයි 84000 පොදු බුදුරජාණන් වහන්සේගේ ශාසනය විතරක් රහත් උනායි කියලා අටුවාචාර්යන් වහන්සේලා කියනවා. කවුරක්වත්ම පාටියක් දාන්නේ නැහැ කියලා. රහත් උනායි කියලා පාටියක් දාන්නේ මොකද පාටි දාන මිනිහා නැහැ. පා පා ඌ නැහැ. ඉතින් මොකද ඉතින් මොකද රහත්? man missing. ඒ නිසා ඒක මේ ලොකුම බලාපොරොත්තු ශුන්‍යමක් කියලා කියනවා. මොකද ඒ හිතාගෙන යන්නේ බුද්ධි බලාපොරොත්තු වෙන මනුස්සයා වාෂ්පීකරණය වෙනවා. අර ස්වාමීන් වහන්සේ පාසා තිනවා අප සතරින් සසරින් එතරන ප්‍රතිපදා හතරක් ගැන සුඛ ප්‍රතිපදා දුක්ඛ ප්‍රතිපදා හිතා කන්නාවෙන් මේ අපිට පැහැදිලි කරමින් කරුණාවේ ස්වාමීන් වහන්සේගේ ඉල්ලා සිටින මේ වගේ තින් සුඛ ප්‍රතිපදා දන්දා විඥා සුඛ ප්‍රතිපදා කිප්පා විඥා දුක්ඛ ප්‍රතිපදා දන්දා විඥා දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඥා කියලා සුඛ ප්‍රතිපදා බොහොම ශීක්‍රයෙන් ගිල කරගන්න කට්ටිය ඉන්නවා සුඛ ප්‍රතිපදා හිමීට මිට ගිල කරගන්න කට්ටිය ඉන්නවා දුක් ප්‍රතිපදාවෙන් බොහොම ශීක්‍රයෙන් කරගන්න කට්ටිය ඉන්නවා දුක් ප්‍රතිපදා හිමීට මිට ගිල කරන කට්ටිය ඉන්නවා ඒකෙම හතර කොටාශයක් ඉන්නවා ගිය දවසට පහුවෙන්ද තමයි දැනගන්න පුළුවන් වෙන්නේ තමන් කවුද කියලා යනකන් දකින්න බෑ ගියාට පස්සේ තමයි තේරෙන්නේ මං ආපු පාර සංසන්දනාත්මක බලනකොට ඉක්මන් පාරද්ද, කෙටි පාරද්ද, සුඛ පාරද්ද, දුක්ඛ පාරද්ද කියලා. ඉතින් ඒ නිසා ඒක යන්න ඉස්සෙල්ලා මේ බබා හම්බෙන්න ඉස්සෙල්ලා කේන්දරය හදන්න හදනවා. කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. බබා හම්බුනාට පස්සේ තමයි කේන්දරය හදන්නේ. ළමයි අපේක්ෂා කරන කට්ටිය උඟ දෙනෙක් හරි කැමති. ඉතින් ඔය බැරිව බබා හම්බෙන්න ඉස්සලා කේන්දරේ බලලා හදාලා තියාගෙන මොකෝ කියලා හැදුවට බබා හම්බුනාට පස්සේ තමයි කේන්දරය හදන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මෙපමණ සූත්‍ර දක්ෂසේ ඉගැන්වීමට හැකියාව ලබා ගත්තේ පෙර පාරමී බලයෙන්ද? ඔබ වහන්සේ මාර්ගඵල ලබා ඇද්ද? බොක්කෙම යවනක් නැහැ. මං කියනවා කරුණාකරලා ඔයගොල්ලෝ මට කියන්න මොකද වෙලා තියෙන්නේ කියලා මම මට ওই මොකක්වත් අදාළ නැහැ. මම පොඩි කාලේ මං මං කවුද කියලා දන්න මිනිහෙක් හිටියානම් හිතා ගන්න බැරි වෙයි මේ මොකද වෙලා තියෙන්නේ මම මේ ඉන්නේ මේ මොකද නව සීලන්තේ මෙච්චර පිරිසුදු භාවනා කරන පිරිසක් එක්ක කියලා මොනම ලකුණක්වත් පොඩි කාලේ තිබුණේ නැහැ. ඒ නිසා මම එකක් කියන්නම් මුළු හදින් ධර්මයේ ආරසා කරන්න ධර්මය ඔයගොල්ලෝම ආරසා කරනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒක රහත් වෙලාද කරන්නේ නැතුවද පාරමිතා බඳ නැහැ. අපි යම් තාක් ධර්මය ගැන සැක කරනවා නම් ඒ තාක් අපිට ලැබෙන්නේ මේ අඩු අඩු අඩු ක්වලිටි එකේ බඩු. සම්පූර්ණව ධර්මය අදහන්න සම්පූර්ණ ඒ පූර්ණව අදහනවා යේසුස් සංසය දැහුවත් කමන්නේ. පටලවා ගන්න එපා. පූර්ණ ඇදහිල්ලක් තියෙනවා මොන මගුල ඇදහුවත් පාඩු වෙන්නේ නැහැ. අපිට වෙලා තියෙන දෙතෑවර හිතනේ. ඔව් දවල් මිගිල් රෑ දනිය. ඉතින් එතකොට කෝගෙන්වත් හම්බ වෙන්නේ. ලොකු සාංශ අපිට කිව්වේ Tamanට හම්බෙච්ච ගුරුවරයා අන්තිම දක්ෂෙක් නොවෙන්න ඉඩ තියෙනවා. හොඳම කෙනා නෙවෙයි. නමුත් ඒ අරහතන් වහන්සේ නමක් විදිහටලා යාගෙන් ගන්න තියෙන ඔක්කොම ගනින්. එතකොට ධර්මයේ විසින් ඊට උඩ හොඳ ගුරුවරයෙක් පෙන්වනවා. ඊට පස්සේ එතෙන් යනකොට අයියෝ අපරාධේ අරමුණු සමාව කෑවනේ කියලා බනින්න එපා. මේ ධර්මයේ හැටි. එතෙන් ගියාට පස්සේ ඊට වඩා හොඳ ධර්මයක් තමන්න තේනවා. එතකොට අර ඉස්සලාම තන ඉඳලා අර ධර්මයේ හිතන්නවත් නැහැ. අතින් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මොකද වෙන්නේ කියලා. ඉතින් මේවා අපි අර දන්න නිත්‍ය සංඥාට දාලා මේ මාර්ගඵලයක් ලබලා දෙයි එහෙම නැත්නම් පාරමිතා කියලා අපිට ලේබල් එකක් ඕනේ. ওই ලේබල් එක තියෙනකන් තුච්චයි. ලේබල් එක දාන්න පුළුවන් තාක්කල් ඕනම දෙයක් කියලා දෙනවා. මේක විවෘතව තියන්නේ. ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ඒ නිසා පොදුවේ එහෙම නැත්නම් සාධනීය වැතර කියන්නේ තියෙන්නේ ධර්මයේ පිළිබඳව සැක ඇති තාක්කල්. නැත්නම් ත්‍රිවිධ රත්නයේ පිළිබඳව සැක ඇති තාක්කල් අපි සැකයට ලක් වෙනවා. පූර්ණ වශයෙන් කරපු දවසේ තමයි තේරෙයි ඒක සම්පූර්ණ වහින වැස්සක් වාදනේ එළියෙන් තිබ්බේ නැත්තම් වතුර පිරෙන්නේ නැහැ. ඒ අරසාවට වාදනේ ගිය ඇතුළේදී හිටියොත් වතුර පිරෙන්නේ නැහැ. තියෙන වාදනේ කටපුංචි බඩ ලොකු නම් කිප්පා ප්‍රතිපදා දන්දා විඤ්ඤා කියලා කියත හැකි. තිබ්බ වාදනේ කොරහක් වගේ බඩ පුංචි එකක් නම් ඩග්ගාලා විරේ හැබැයි වතුර නැති. තිබ්බ වාදනේ අඩියම හිලක් තියෙනවා නම් පස්සේ ගන්නම් කියලා තියලා බලනකොට වතුර නැහැ. ඉතින් ඒක කරුණා කළ මතක ධර්ම වරුසාව හැම වෙලාවෙම වහිනවා. වාජනේ එළිය තියලා නැත්තම් වින් කරන්න දෙයක් නැහැ. දැනගෙන ඒ ඒ හදන කොලේ මට පෙන්වන ලුණු මිරිස් බලන්නේ කියලා. ඒ පස්සේ මම ටික ඔක්කොම ෆොටෝස්ටැට් කරා. ඔක්කොම සැකිල්ලක් හදනවා. ඒක කරන්නත් බෑ කාටවත් බෑ එච්චර ඉක්මනට ටට්ටක් ගාලා පොත්වල තියෙනවා දැන් නම් ඔය ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ ටක් ගාලා වචන ගාපුවම එනවනේ ඒ දවස්වල තියුනේ බුද්ධ ජයන්ති පොතක් නෙමෙයි ඒවා විතරන මුද්‍රණය හරි ගසගත්තට පස්සේ මට ගියාට පස්සේ කියනවා මෙන්න මේකේ ලුණු මිරිස් පොඩ්ඩක් බලන්න මේ පදම හරිද කියලා මේ ඒ ස්වාමීන් වහන්සේ මේ කතාව කියනකොටයි අර ප්‍රශ්න කියනකොටයි මට මතක් වුණේ මේ විදියට කෙනෙකුට දක්ෂ විදියට සූත්‍ර විශ්වාස විස්තර කරන්න පුළුවන් කියන්නේ අහන්නා දක්ෂ විදියට ඇහුවොත් විතරයි. ඒ නිසා මේක තනි අතින් ගන්න අප්පුඩියක් නෙවෙයි. අහන මනුස්සයා තකතිරුවෙක් නම් මේ මොන කුණු හරපයක් කියලා ගමන අපරාධ දවස් 14ක් ආවනේ කියලා ගියාට පස්සේ බඩේ. ආන මනුස්සයා හොඳට උකහා ගන්න පුළුවන් මිනිස්සෙක් නම් විතරයි යප්පුඩිය සද්ද එන්නේ. ඒ නිසා කවදාකවත් බෑ ඒක පාක්ෂිකව නාටක වන්නටන්. ඒ නිසා හොඳට මතක තියාගන්න අපිත් අපෙන් දෙන්න ඕනේ ධෛර්යය නොදුන්නා නම් මේක ලස්සනට කියලා තිබුණා. මේ ප්‍රශ්න ඉතිහාසගතව දැන් හැම ආගමකම තමන්ගේ සාස්ෘණ වංශය දරුවඥයි කියලා කියනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වාම සතර බලධාරී දෙවියන් වහන්සේ හැම දෙයක්ම කරන්න පුළුවන්. අල්ලාහ තුමා කිව්වා වත් එහෙමයි. නබිනායකතුමා එතනින් ගියාම මහාවීර ඔක්කොමලා සර බලධාරී. ඉතින් මේ නමුත් අවුරුදු 2600ක් ගිහිල්ලා හරි කියපු දේශනාව ගැඹුරු හිතලා දෙන බුද්ධ ආගමේ විතරයි. ඉතින් එහෙමනම් අරගොල්ල ගැඹුරක් කිව්වේ නැද්ද? එහෙම නැත්නම් ගිනෑවේ නැද්ද? ගැඹුරක් කියලා අල්ලගත්තේ නැද්ද කිව්වහම ඒගොල්ල කියනවලු අපේ ශාස්ත්‍රුන් වහන්සේ සරුවචයි ආහපු මිනිස්සු මැට්ටෝ කියලා. ඒ නිසා ගෙනල්ලා නැහැ කියලා. දැන් අපි එකේ පළවෙනි ධර්ම සංකල්පයටදී 500ක් මහරහතන් වහන්සේලා. ආය කතා මොනවත් නැහැ. දෙවෙනි ධර්ම සංගායන තුන්වෙනි ධර්ම සංගායය දක්වා හිටියේ ඉදිරිපත් උනේ කවුරුත් ඇවිල්ලා උසපල මැල්ලා ආමයකට සිලෙක්ට් කරනවා වගේ එකක් නෙවෙයි අවබෝධ කරපු කට්ටිය. ඉතින් ඒක නිසා මේ ਸਰවචනන්සේ දේශනා කරපු ඔක්කොම නෑ. සූත්‍ර 15000ක් විතර එකතු වෙලා තියෙනවා. නමුත් ඒකෙන් ඉඟියක් දෙනවා මෙන්න මේ මේ පැත්තයි මේක කියන්න හදන්නේ කියලා. ඉතින් ඒ යම්මාකාරයකට යම්මාකාරයකට සරුවචනසේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන වෙලාවේ කොණ්ඩඤ්ඤ ස්වාමීන්සේ සල්ලංගුණේ නැත්තම් මොකද වෙන්නේ හිතන්න සාසනෙට? කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං නොකිවනම් 18 කලක් බ්‍රහ්මියෝ නිවන් දැක්කලු සත්ත පහක වැඩක් වෙනවද? අර ස්වාමීන් වහන්සේගේ තිබිච්ච කොණ්ඩඤ්ඤ ස්වාමීන්ගේ තිබිච්ච ඒ ගතිය නිසා උදම්මැණිය කොණ්ඩඤ්ඤ ස්වාමීන්ගේ බුදුහාමුදුරුවෝ අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤා නැත්තම් සම්පූර්ණ ප්‍රයත්න ඉවරයි. ඒ සමේ අපුඩියක් ගහන මේ දෙපැත්ත හැම වෙලාවෙම තියෙන අපි හරි කැමැති වීරය හදන්න. අදලා වීරය කන්දක් උඩ දීලා යාට වැඳ වැඳ ඉන්න හරි කැමැති. තුච්චයි පහරයි. අපි හැම කෙනෙක්ම වීරයෙක් වෙන්නයි උත්සාහ කරන්න ඕනේ. හරියට වැඳ වැඳ මෙයාට වැඳ වැඳ ඉන්නකොට අපේ පෞරුෂත්වය කියලා දෙනවා. බුදුහාමුදුර එහෙම එකක් කෙරුවේ නැහැ. බුදුහාමුදුර බල හැම කෙනෙක්ම නිවන් දකින්න හැකියාව තියෙනවා. මේක සද්ධාව මුදුන්පත් වෙන තෙක් ඔයේ ඉංගා කකය විදිනවා. මිච්ච වටිනා එක දීදී ඉංගා කකය විදින නිසා ඒ දෙපැත්ත කියන්නා කෙතේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහන්න ඕනේ. ඒ අහන්නාතේ තමයි මට නම් පේන්නේ පෙත සකස් වෙන්නේ. ඒගොල්ලෝ තමයි ඩිරෙක්ෂන් දෙන්නේ. මේක ඉල්ලුම සැපවීම නීතියක් දුවන්නේ මෙතන. බඩු වලට ප්‍රයිස් එකක් එන්නේ නැහැ, කොමොඩිටි එකක් වෙන්නේ නැහැ සැපේ ඉල්ලුම නැත්තම්. ඉල්ලුම ආපු ගම ඒකට ඊට පස්සේ ක්‍රමසාවිදි ඇවිල්ලා පැකට් එක හැදිලා ඉක්මනට හදන්න හදලා ඔක්කොම එනවා. ඒ නිසා අපි ධර්මයක් සාවධානව සාදරෙන් අහනවයි කියලා කියන්නේ විශාල සාසන සේවාව. අපිට ප්‍රමාණ කරන්න බෑ. කොහොමද වෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. නමුත් එහෙම ගිහිල්ලා තමයි Tamanටත් කියන්න පුළුවන් තැනකට නැත්තම් මේක වටිනාකම තේිනේ. අපි හැම වෙලාවෙම කැමති කාගේ හරි සුවිශේෂී ගුණයකට හේතු කරලා ඕකම යෑම ආගමකම මේ දෙවි කෙනෙක් හතලා දෙවියන්වන්සේ මේ ලෝකේ නෑ එයා එහෙ ඉන්නේ අපිට ඒව කරන්න බෑ අම්මෝ පුළුවන් තරම් මැදපන් වචනයක්වත් වරද්දා ගන්න බෑ වැරදුනොත් ඊුණම් වැඩේ ඉවරයි කියලා දෙවියෝ උඩට දානවා. ඒකෙන්ලා අපි නිකන් ගැත්තෝ. එහෙම නැත්නම් අපි ක්‍රීචර්ස්. එයා තමයි ක්‍රියේටර්. අපිට නෑ පූර්ණ බලතල අපි නිකන් මේ භාග ප්‍රාණ නැත්නම් භාග ආත්ම කරගෙන සාරුවචනාසේ විතර මොකක්වත් කියවේ නෑ අපල ඕන කෙනෙකුට බුදු වෙන්න පුළුවන් මෙන්න පාට ඒ චීතිත් අපි ළමදී මේ ධම්ම ජීව හාමුදුරුවන සුවිදේශී කෙනෙක් අම්මෝ වැඳ වැඳ මටත් තේන්නේ පොඩ්ඩක් අඳින එක විතරයි. ඇන්දනම් ආයෙ මොකුත් නැහැ টොප් එකට නාටකමක් හදන්න තිබ්බා. ගරු ස්වාමීන් වහන්සේ අන්නයිගේ ප්‍රශ්න වලට සහනයක් ලබා දීමට උපකාරයක් වශයෙන් ආනාපාන හා සතිය ගැන ඉගැන්වීම කෙරෙන්නේ ලාභ සත්කාර බලාපොරොත්තු නොවේ නම් ඒ වරදක් ඇද්ද කරනවෙන් පහදා දෙන්න. අන්නයිගේ ප්‍රශ්න වලට සහනයක් ලබා දීම උපකාරයක් වශයෙන් ආනාපාන හා සතිය ගැන ඉගැන්වීම කෙරෙන්නේ ලාභ සත්කාර බලාපොරොත්තු නොවේ නම් ඒ වරදක් ඇද්ද කරනවෙන් පහදා දෙන්න. මේකමයි අර කියපු ටිකමයි කියන්නේ තියෙන්නේ. කවදාකවත් ඔය ලංකාවේ හැම තැනම පන්සල් වල බෝඩ් එකක් දාලා තිනවා ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය කියලා. හැබැයි යහමතුරු උගන්වන්නේ නැහැ. කුලියට කෙනෙක් ඇවිල්ලා සුමාන කරයක් උගන්වලා යනවා. ඔය ඒ තරමටම මේ භාවනාව ඇඩ්වර්ටයිස් කරන්න පටන් ගන්න දෙනවා. එහෙම ඇඩ්වර්ටයිස් කරන්න යන්න එපා. ඇඩ්වර්ටයිස් කරලා ගෙන්නන්න අපිට ඕන කමක් නැහැ. නමුත් කවුරු හරි ඇහුවොත් මම දැකලා තිනවා ඔබ භාවනා කරනවා කොහොමද කරන්නේ? අනේ මෙහිමයි මාත්‍යන්තං අල්ලගෙන කරන්නේ. ඔබට ඕන නම් මම මේ ටික කියන්නම් කියලා කිව්වට ඒක කිසි දෙයක්ම ලාභය සත්කාරයක් ඇත්තෙත් නැහැ. එතකොට ඇත්ත වශයෙන්ම වෙන්නේ මොකද්ද? අපිට මේක හම්බ වෙච්ච ක්‍රමයකදී යම් ගුරුවරයෙක් අපිට දුන්න දේ අපි ශාසන ගෞරවයෙන් යුක්තව අපේ නියම தත්ත්වයට අරගෙන මේ මම සරුවඥයි මම රහත් කියන්නේ නැහැ කියලා දීමෙන් අතින් අතට අතින් අතට යනවා. එහෙම නැතුව මේක ඇත්තටම සරුවඥාන්සේ කියනවා ඒකේ ධර්මතාවය නම් යම් කිසි කෙනෙක් යම් අවබෝධයක් ලැබුවොත් ඒක ප්‍රකාශ නොකර ඉන්න බෑ කියලා. ඒක ප්‍රකාශ වෙනවා. ගමික චිත්තයයි ඥානිකුයි පහළ වුණොත් වහන්න බෑ කියලා කියනවා. ඒක එළියට එනවා. එයාගේ වචන වලින් එළියට එනවා, ක්‍රියාවෙන් එළියට එනවා, නිස්සද්දතාවයෙන් පවා එළියට එනවා. ඉතින් මේ අහන්නේ කියලා දෙන එක මතක තියාගන්න මේ මේ හැසිරීම නිස්සද්ද බරක්. කියා දීමම නෙවෙයි වචනෙම නෙවෙයි ඒ පුද්ගලයා හැසිරෙන තාලෙන් ඕන කෙනෙකුට කොමියුනිකේට් වෙනවා. ඒක කොමියුනිකේට් වෙන්න බුද්ධ ධර්මයට එන්න ඕනෙත් නැහැ. ඕනම කෙනෙකුට තියෙනවා මේ මනුස්සයා ඒ අනිත් අයට වැඩිය වෙනස් කියලා. ඉතින් ඒක තියෙන නිසා අපි Tamanට හිතෙනවා නම් තව කෙනෙකුට මේක වෙන්නමයි කියලා කිසි දෝෂයක් නැත්තේ නේ. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ අනුන්ගේ බහුණ මොකක්ද ඒක හොඳ ගාතාවක් තියෙනවා මේ ධම්මපදේ බහුනා අත්තදත්තම් පරත්තේන බහුනාපින හාපයේ අර්ථ සිද්ධිය පරත්තේ විසින් අනුන් කෙරේ උදාව කිරීමට යෑම නිසා අනුන්ගේ උදව්ව බහුලකත කිරීමෙන් තමන්ගේ අර්ථ සිද්ධිය හානි කරගන්න එපයි කියලා තියෙනවා. හොනට වැඩි වෙලා ගත කරලා ඒකට දාලා යන්න එපා. නමුත් අර ලුණු බිස්ක් බලන්න දෙනවා වගේ ටිකක් බෙදාන කෑවට ඒක ඇති දෝෂයක් නෙමෙයි. ඇවිල්ලා තියෙන්නේ තනි ක්‍රමයේ ක්‍රමයකට. එහෙම නැතු මෙහිමේ මේ කිසිසේත්ම නෑ මේ කවුරුත් විසින් කවුරට ඒ ගුරු තනතුරුපත් කිරීම මොකක්වත් මේකේ නෑ තමන්ට තේරෙනවා නම් හතර බෙදලා දෙන්න ඇත්ත වශයෙන්ම කියනවා නම් නියම ඉගැන්විල්ල තේරෙන්න පටන් අරගන්න උගන්නන්න පටන් ගන්නතර පස්සේ ඒක ඒක හොඳට තේරෙයි කවදා හරි තමන්ට නියම විදිහට ධර්මය පිළිබඳව විස්තර සවිස්තර තේරෙන්නේ කාට හරි කියලා දෙන්න ගියාට පස්සේ එහෙම කියලා දෙන්නේ නැති තාක්කල් ඒක නිකන් මේ one way මේකක් කියන්නේ දෙපැත්තට එහාට මෙහාට කියලා සුද්ධ වෙලා අල්ප ප්‍රාණ මහ ප්‍රාණ සම්බන්ධතාව ඔක්කොම ඉන්නේ ඒ වුණාට ඒව දක්ෂෝ පෙනුනත් ඒකෙත් වැරදි තියෙනවා කරන්න කරන්න රිෆයින් වෙනවා ඒක නිසා මේක අපි දේශක පක්ෂයෙන් හෝ ශ්‍රාවක පක්ෂයෙන් එකිනෙකා කරේ ප්‍රතිඋත්පන්න වෙලා තමයි මේ ගමන යන්න තියෙන්නේ ඒක මේ බාහිර සාසන සම්බන්ධ කතාවක් ගරු ස්වාමීන් වහන්සේ භාවනා කිරීම නිසා කය සම්පූර්ණ විවත්ව ගොස් සිත සමග වැඩ කරන නිසා මම මේ කියන්නා හිත බව හිතේ. මේ නිසා චිත්ත પરම්පරාව නැතොත් හේතු නිසා නැවත නැවත ඇතිවීම නැතිවීම පවතින චිත්ත ක්‍රියාවලිය නැවැත්වීම සංසාරේ නැවැත්මසේ හැඟේ. මේ සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ සූක්ෂම උපක්‍රමශීලී ක්‍රමය වහන්සේ විසින් දේශනා කළ වදාළ සිපෙනි. එනම් කට්ට ඒ කට්ටේ කෙලවරකින් ගලවා දැමීමේ ක්‍රමයක් ලෙස චේතනා සියල්ල తాවකාලිකව නවතා අනුශේනසිමේ ක්‍රියාවලියක් යෙදී ඇතයි මට හිතේ. මෙසේ කිරීමේ රහත් භාවය ලබාගත් නා රහතන් වහන්සේ නමක් පින්වන් පෑමෙන් චිත්ත પરම්පරාවේ මමය මමයා නැවැත්ම සිදුවීමෙන් පුද්ගල භාවයේ නැවතීම සිදුවේද නැතෝ සම්පූර්ණ චිත්ත પરම්පරාව චිත්ත પરම්පරාවේ නැවතීමක් සිදු වෙයි නැතොත් ඇතිවීම නැතිවීම ලෙස රූප પરම්පරාවක් ලෙස මෙන් ඇතිවීම නැතිවීම ලෙස ගමන් කරයිද මේ කරුණු නිවැරදි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි ඔක්කොම මනසේ කරන මායාවල් වගේක් භාවනා කරන්නන් විසින් අන උනන්දු කරවන්න යන්න එපා තමන්න තියෙන්න මතක තියාගෙන ඉන්න මේ ඔක්කොම මේ කරන්නේ හිත සත්‍ය අවබෝධ කරන වෙනුවට নানা විදිහට තමන් එක එක මූල ධර්ම හදන්න හදනවා සමීකරණ හදන්න හදනවා එකක්වත් ඕනේ තමන්ට කරන්න තියෙන අර විදියට කයෙන් ඉවත්ව ගියාට පස්සේ මමයා කියන්නේ හිත බව සිටේ. ඉතින් එතකොට ආයෙත් හිතක් ඇති කරගෙන. අර පිරිසුදුකම කෙලසගෙන. අර අච්චර පිරිසුදුකම ඇති වෙන කල්පනා කරන දැන් නම් පරා මේ මොකද්ද? මේ සංසාරේ පවතින ඇත්තේ හිතේ වෙන්න ඇති කියලා. ඉතින් එතකොට මොකද්ද වෙන්නේ? අර පිරිසුදුකම නැහැ. අර විවේකේ නැහැ. නිසා මේවට කියන්නේ ප්‍රපංච කරනවා කියලා. මේකට සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා ප්‍රපංච කළ යුතු නැති තැන ප්‍රපංච කරන්න ගියාට පස්සේ සැක උපදිනවා කියන එකේ කෙලවරක් නැහැ. ඒ නිසා යමක් නොකර සිටීමේ හැකියාව බලන්න මේකට මට ඕ කිව්වත් නැහැ කිව්වත් ආත්ම සංඥාව ඉඳලා ආව ප්‍රශ්නයක් තියෙන්නේ. ආත්ම සංඥාවට පොහොර වැඩෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න මොනම විදිහකට යෝගාවචරයා යෝගාවචරයට කල්පනා කරන්න තියෙන්නේ හිතනවා කියන එක වශයෙන් ඒ වෙනකොට මානසිකාර්ය පවත්තන්න එහෙම නැත්නම් පේන අරමුණත් එක්ක ගතකරන කල්පනාවල් දිගේ යන්න පුළුවන් නම් හිත කවදාකවත් මේ කල්පනාම කියලා නිවන් දකින්න පුළුවන් නම් හිතට බුදුහාමර මායාකාරය කියන්නේ එයා කරන්න හදන්නේ යන ගමන පටලවන එකම. පටලවන මේ වගේ ප්‍රබුද්ධ අදහස් විදිහට ඉදිරිපත් කරනවා ඒවට පොහොර දාන්න යන්න හොඳ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ සෝතාපට්ටි කියන්නේ කාටද? එය හඳුනාගත හැකිද තමාට මෙය කරුණාවෙන් කියා දෙනු මැනවි. මේක ඇත්තටම පසු කාලීන විශේෂම රතවිනිස සූත්‍රයෙන් පස්සේ වගේ මේ විශේෂම කියනවා නම් සරුවචන දේශනාවේ පළවෙනි අවුරුදු 20 පැත්තට පස්සේ පස්චිම බුද්ධ ශාසනය කියනවා ඒ කාලේ ඇති වෙච්ච අදහසක්. මුල් කාලේ දේශනා කරනකොට සරුවචනාංශ දැක්කා හමු වුණා රහත් වුණා. ඉච්චර කතාව තියෙනවා. කියවන්න සුත්ත නිපාතේ කිසිම තැනක සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් ભેදයක් නැහැ. ඒ කියන්නේ හොඳ ඥානවන්තත්වය ඇවිල්ලා ගියා පෘථග්ජනෙක් ගියා නිවන් දැක්කා. නමුත් පස්සට යනකොට ඒක සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියලා හතර ක්‍රමයකට කැඩුවා. ඊට පස්සේ අටුවා යුගයේදී සෝවාන් මාර්ගය අටාරස විපස්සනා කියලා විපස්සනා ඥාන 18කට කැඩුවා. දැන් ඉන්න ගුරුවරු එව්වත් කඩ කඩා විස්තර වශයෙන් හොයා යනවා. ඒක නිසා මේ සෝතපට්ටි වගේ වචන ඒ යම් ආකාරයකට මගකට ගිහිල්ලා ඒත් ඇති ආ ඒක හර කමක් නැහැ කියලා උනන්දු කරවීමට ඇති කරගත්ත දේවල් මිස අපිට අවශ්‍ය කරලා තියෙන දුකෙන් අයින් කිරීම. ඒකයි මූලික දේ. ඒකට නම කියන්නේ රෝතාපත්තිද, සකදාගාමිද, ඔයන්ට, ඒවා මනින්ද තෝරන්න පටන් අරගත්තොත් වෙන්නේ මොකද්ද? මේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලනවා වගේ භාවනා නතර වෙනවා. හැබැයි ඒක එනමයි කියන එක මේ මේ පරිේශන තෘෂ්ණාව අනිවාර්යයි. නමුත් මේකට කවදාකවත් සාධාරණ උත්තරයක් නැහැ. මොකද සරුවච්චන් වහන්සේ පචලයමාන සූත්‍රේ මම හිතන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ හැමදාම කවුරු හරි මේ නැති වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ ගාන ගිහිල්ලා අහනලු ඒ පුද්ගලයාගේ ගතිය කොහෙද කියලා. ඉතින් බුදුහාම කියන්නේ ඌ අපායට ගියා, ඌ තිසංගාතේ, ඌ මනුස්ස ලෝකේ. ඉතින් පහුවෙන්ද ආයෙත් ගිහින් මෙහෙමයි සංස ආසවලත් නැතුණා කොහෙද දන්නේ නැහැ. ඒක දවසක් කරන ගියලු 1000කගේ මරණ ලයිස්තුවක්. බුදුහාම කියනකොට මෙන්න මෙහෙම සාක්‍ය ඊට පස්සේ බුදුහාම කළමකින් 700ක් විතර සෝවන් වෙලා තියෙනවා, 200ක් විතර සකදාගාමී අනාගාමී වෙලා තියෙනවා. මෙන්න මේ අනික් කටි අපාය ගිහිලා දෙන කෙනෙක් තියෙන ආනන්ද මේක මට කරදරයි. මේ විදිහට ඇවිල්ලා මේ මහානික මට කරදරයි. ඔබ දැනගනින් මෙන්න මේ ලකුණු හතරක් තියෙනවා. බුදුහාමුදුර කෙරේ ධර්මයේ කෙරේ සංඝයා කෙරේ සහ තමන්ගේ සීලයේ කෙරේ නොසැලෙන සද්ධාාවක් આવොත් සෝවාන් කියලා හිතාගනි කියලා ඒ ධර්ම ආදාහසය කියලා කියන කණ්ණාඩියක් දීලා තියෙනවා. මේ නිසා මේ ප්‍රශ්න ඇති කරලා බැන්නොත් එimhe ආනන්ද හැමෝටම පණින්න වෙනවා. මොකද ආනන්ද හැමෝ ඔක්කොම උපස්ථාන කරලා හැන්දාට ලයිස්ට් එකෙන් ගිහලා දෙනවා. මේක ටික් ඔෆ් කරලා දෙන්න කවුද කවුද ගියේ කියලා. ඒක මේ අද තියෙන ප්‍රශ්න නම සර්වඥාද කියනවා ඒක මට වෙහෙසයි. මේ ඒක තමයි ධම්මා දාස සූත්‍රය කියලා කියනවා. හැබැයි ධම්මා දාස කියන නමේ නෙවෙයි තියෙන එක. මට මතක නැහැ ඒ සූත්‍රය. ඒක මහසිසයිට ඒක තමයි අරගෙන විස්තර කරලා පෙන්නන්නේ. ඉතින් ඒ නිසා ඒක කියවන්න ගියාට පස්සේ සෝවන් වෙන එක ලාභයි කියලා හිතෙනවා. <laughs> ඒ ඔක්කොම විස්තර බලනකොට දෙන අම්මෝ ඔච්චර කීව කීව ඉන්නවට වැඩිය සෝවන් වෙන එක ලාභයි කියලා. ඉතින් ඒ නිසා ඔය මේ ගමන යනකොට හිතෙනවා. නමුත් ඔක්කොම අර ඉස්සල්ලාව ප්‍රශ්නේ වගේ මේ අර ගමරාල දිවි ලෝක යන ගමන් කුරුණියේ සයිස් එක ඇහුවේ. දහලා දෙනවනේ කතාව. ඔව්. ඉතින් ගමරාලට හිතනවා උනන්දු වැඩිකමට සයිස් එක පෙන්නලා ගියා නම් හොඳයි කියලා. පෙන්නපු ගමන් ඔක්කොම දෙරි ගහිලා වැටෙන්නේ හිටපු හේනටමයි. අර කපුට ළඟට ගිහිල්ලා ඊවලා කිව්වේ ඔය කටහඬ අනේ කොච්චර ලස්සන ඇද්ද කියලා අර කේජු කෑල්ල තියෙනකන්. අන්නේ වගේ දේවල් ඒ නිසා මේවා මම ඇත්තට මේ වගේ තැන කතා කරන්න නැත්නම් ඉතින් කතා කරන්න තැනකුත් නැහැ. ඒ නිසා කමක් නැහැ. නමුත් මේක කවදාකවත් ඔය Tamande හිතන විදිහේ පූර්ණ උත්තරයක් මේකේ නැහැ. හොයන්න බෑ. මොකද මම චෛසික ධර්ම. ඔය ඇඳලා වර්ණකින් සටහනකින් පෙන්වන්න බෑ. දල සටහන් තියෙනවා. ඒව ගැන හොයන්න ගියාම හිතනවා ඊට වැඩි ලේසි සෝවන් වෙන එක කියලා. ඒ නිසා මම ඉල්ලා හිටනවා අන්න එහෙම අදහසක් ඇති කරන සෝවන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අපි මේ පැයකුත් විනාඩි 25ක් විතර අරගෙන තිනවා. පිටසක් විතර වගේ. ඒකෙන් අදහස් වෙන්නේ අපි දැන් ලිඛිත ප්‍රශ්න කරයි. කාට හරි සතිವಾರේ સમાપ્ત කරන්න ඉස්සලා වෙන කිව යුතු කළ යුතු තියෙනවා නම් ගන්නවා කියලා ඉදිරිපත් කරන්නයි කියලා මම ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා හිටිනවා. කොහොමඩක්වත් අවබෝධ වෙන ලාට පංචාංගික මාර්ගය විතරයි තියෙන්නේ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන විරති චෛතසික වශයෙන් අභිරමණය නොකළ යුතු බව දන්න චෛතසික වශයෙන් විතරයි සම්මාද වෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ටික තමයි ඒ වෙලාවේදී වැඩ කරන්නේ. මේ මාර්ග ලැබෙන අවස්ථාවේදී අට්ඨාංගික වෙන්නේ පංචාංගික වෙනවා. ඒක පරියන්කේ හිටියා සක්මණේ හිටියත් එහෙමයි වෙන්නේ. හැබැයි ධම්මා වාචාවෙන් වෙන්විය යුතුයි ඒක අගය කරන විරති චෛතසිකේ තියෙනවා. ධම්මා කම්මන්තෙන් වෙන්විය යුතුයි ඒ චෛතසිකේ තියෙනවා. වෙන්විය යුතුයි කියන චෛතසිකේ. වැරදි ජීවන රටාවේ වෙන්විය යුතුයි කියන එක විරති චෛතසික තුනක් විදිහට විතරයි වැඩ කරන්නේ. ඒවා මේ ක්‍රියාකාරී නෑ. නමුත් අනිත් පැත්තට යන්න දෙන්නතොර රැකලා දෙන එක විතරක් කරනවා. ඔය සඳහන් වෙලා තියෙනවා ඒක මට මම අටුවාවේ සඳහන් වෙලා තියෙන්නේ ඒ බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලේ ඒ ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරලා කරලා පස්සේ කොමාරි සරුවචනාංශේ නෙමෙයි වෙනත් ඔය සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වගේ ඒ අග්‍ර ශ්‍රාවක ස්වාමීන් වහන්සේනමක් හම්බෙලා විස්තර කියනවා. විස්තර කියනකොට ඒ ස්වාමීන් වහන්සේට තේරෙනවා මෙයාට මේ කායික ව්‍යායාම අඩුකම සක්මන අඩුකම ප්‍රශ්න කියලා. ඉතින් ඒක ප්‍රශ්න කෙරුවට පස්සේ කියනවා මම සක්මන්ට ඉච්ච රාගය කරලා නැහැ. සක්මන දන්නෙත් නැහැ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කියනවා "බෝ ඔය කරලා වැඩ ටික හොඳයි. ඔකට සක්මන එකතු කරපන්. මෙන්න මෙහෙමයි කරන්න කියලා බොහොම සිත් ගන්න විදියට සක්මන පිළිබඳව බොහොම කරබැලීමේ ආධාව පහළ වෙන විදියට. කුසල ඡන්දේ පහළ වෙන විදියට විස්තර කරනවා. ඒතරට කල්පනා වෙනයි ස්වාමීන් වහන්සේට මම ඇත්ත තමයි අනික් ස්වාමීන් වහන්සේලා හක්මල් මල්ව හදාන හක්මන් කරනවා මම කෙරේ නෑ. එහෙනම් මෙතන වෙන්නේ නැති ගැටේ කියලා එයා කියලා සක්මන් මළුව අමදලා ගෞරවයෙන් යුක්තව පියවර තුනක් තියෙනකොට රහත් උනායි කියලා තියෙනවා. ධක්මන ගිහිල්ලා ඉස්ලාම් පියවර තුනක් තියෙනකොට අර එකලාසෙ ඇවිල්ලා නරහත් වෙච්ච කතාවක් තියෙනවා. ඒ නිසා මේ සක්මන් භාවනාව බුද්ධ ශාසනයේ පමණක් තියෙන වෙන කිසි අනෙක් හැම ආගමකම භාවනාවක් තියෙනවා. සක්මන් භාවනාව නැහැ. ඒ නිසා අපි මේ ගිහිව ඉන්න මිනිස්සුන්ට ගිහිව භාවනා කරන යෝගාවචරයෝ විශේෂම කාර්ය බහුල ඇත්තෝ උංගව වෙලාවට සක්මන් කරන්නේ මේ කාලේ නාස්ති කිරීමක් කියලා හිතනවා. ඉතින් කවදාක සම්බර වෙන්නේ ඒ නිසා මේ විසම රෝධිය දපු වාහනයක් වගේ එහාට මෙහාට ඇදෙනවා. සක්මනේ තමයි පටල වෙන්නේ. ආනන්ද සාංශය කියන්නේ සතර ඉරියව්වෙන් තොරව කියලා කියන්නේ. සක්මන් කරනකම් අවැඩට හිටලා තියෙනවා. සක්මන් කරනකම් වීර්යය වැඩි වෙලා ඉක්මනට ඉක්මනට නිවන් දකින්න උනලා වීර්යය වැඩි කරන සක්මන් කරුවා හරියන්නේ නැහැ. ඊටපස්සේ වික්ෂිප්ත වෙලා සියල්ල අතහැරලා ඕන දෙයක් වෙච්චාවයි කියලා ගිහිල්ලා දැන් ඉතින් හෙට උදේ වෙන්න ඉස්සෙල්ලා rahat වෙන්න කියලා ටාස්ක් එකක් දීලා තියෙන්නේ. කරන්න බෑ. දැන් මොකද හෙට උදේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා මේ සංගායනාව පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ බලාපොරොත්තු අතහැරලා ගිහිල්ලා ඇඳේ වාඩි වුණාට පස්සේ තමයි සම්බර භාවය එන්නේ. ඒ නිසා ඒ ඔය හිතන විදියට ඒ හිතක දේවල් සම්බර වීම ඉරියව්ව හා සම්බන්ධයක් නැහැ. දි වේලාව හා සම්බන්ධයක් නැහැ. ගෑනු පිරිමකම හා සම්බන්ධයක් නැහැ. මෙච්චර කල් කොච්චර පින් කරලා තියෙනවද කොච්චර භාවනා ඒව මොනම සම්බන්ධයක් නැහැ. ඒව වැඩ කරන්නේ සම්පූර්ණ ඉලෙක්ට්‍රික් සිස්ටම් එකකට. ඒ නිසා අපිට තියෙන හැම වෙලාවෙම ආරාධනා පූර්වකව සූදානම් ශරීරයෙන් ගත කරන එකයි. කොයි වෙලාවෙයි දන්නේ නැහැ. හරියට නෙළුමක් ආයාසයෙන් මතුවෙලා වතුරෙන් උඩට ඇවිල්ලා බලාගෙන ඉනවා ඉර පායනකම්. ඉර පායනවා කියන එක නෙළුමේ අයිතිවාසිකමක් නෙවෙයි. නෙළුමට පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. හැබැයි නෙළුම ඉර පායනකොට වතුර යට තිබ්බට පිපෙන්නේ නැහැ. එයාට ඉසිලා ඉන්න වෙනවා. ආන්නේ වගේ එකක් යෝගාවචරය කියලා කියන්නේ එළඹ පෙළඹ වාසය කරන එක තමයි යෝගාවචරය කරන්නේ. හැල මම මේ විදිහට ප්‍රශ්නයක් වොත් මේ රිට්‍රීට් එකේදී හැල හැපිලි අඩුව කරදර අඩුව භාවනා කරන්න හම්බුණාද? ලොකු ජයග්‍රහණයක් මේ දෙන්නට. රිට්‍රීට් කියලා කියන්නේ යුද පිටි. රිට්‍රීට් කියලා කියන්නේ යුද පිටි. මිනිස්සු ගහ බැන ගන්නවා, කයම හොඳ නැහැ කියලා කියනවා. මේ වචනේ හරි අහන්න හම්බෙච්ච එක මං හිතනවා මේ දෙනට වෙනමම උටුනක් පලඳන්නේ. සෙල්ලමක් නෙවෙයි. සෙල්ලමක් නෙවෙයි. ඒ කියන්නේ යම් දවසක යම් තැනක කවුරු හරි කෙනෙක්ගෙන් හම්බුනනම් අනේ මට මේ විවේකයක් කරදර මොනවාක්වත් නැතුව මේකේදී භාවනා කරගන්න හම්බුනායි කියලා. ඒක නම් මං හිතනවා නිවන් වගේ වටින වචන වචනය. හැබැයි කැලේ ගියයි කියලා ඒක ෂුවර් කරන්න බෑ ඒක උපයන්න ඕනේ. අර අරණ්‍යගත උණයි කියන එක ඕගොල්ලෝ හිතන විදිහට කඩේකට ගිහිල්ලා පැන්ඩෝල් පෙත්තක් ගන්නවා වගේ කරන්න බෑ. දැන් මං කවුරු ළඟද පැවිදි වෙන්නේ? එතන කී දිනක් සංඝයා ඉන්නවද? එතන දැන්නවත් බයිලා කියන ඩෝල් ගන්න තැනක්ද? එහෙම නැත්නම් භාවනා කරන තැනක්ද කියලා අවුරුදු ගාණක් පරීක්ෂා කරන්න ඕන. පරීක්ෂා කරන්නේ නැතුව අරණ්‍යගත වෙනවයි කියලා කියන්නේ වැරදි මිනිසෙක් අසහද බඳගත්තා වගේ වැඩක්. ආ ඊට පස්සේ ගැලවුමක් නැහැ. ඒ නිසා කිසිම තැනක පූර්ව නිගමනයක් දෙන්න බෑ. ගිහිල්ලා අත ගාලා විඳලා ඊට පස්සේ වුණත් පෙරදුනට කරන්න දෙයක් නැහැ. අරණ්‍ය ගත වෙනවා කියන්නේ કોઈ හිතන තරම් ඔය හිතන විදිහේ අරණ්‍ය ගත වෙච්චා මේ මේ පැකේජ් එක හම්බ වෙනවායි කියලා එහෙම ගන්නෑ. මං මං විතර අරණ්‍ය ගත වල පිස්සු ගෙන්නවා දැකලා නැහැ කවුරක්වත් මුළු ලෝකෙම. මිච්චර කැප කරලා ඇවිල්ලි ඉවරලා ඒව ඇතුළටලා මොනවද කරන්නේ? අපි කියන්නේ කැලෑ පන්සල් හදනවා කියලා. අරණ්‍ය කියන්නේ දැන් කැලෑ පන්සල්. අර පන්සලක තියෙන ගති ඔක්කොම කැලේකට ගන්නවා. ඒක ලියලා ඉතින් මේ ළඟදී මේ කවුදෝ කියපු කතාවක් මම දැන ඒක කියන මටත් කැපෙනවා කාටත් කැපෙනවා වචනේ උත්තරෙන්න. කිව්වලු හදලා ඉවර කරව පන්සලක් පෙන්වන්න කිව්වලු මට. කවදාවත් නැහනේ. පන්තලේ හුණු වල කවම දහකව වහන්නේ නැහනේ. හැමදම ආදනවා. මම දැන් මේ පහුගිය අවුරුදු 20 ගත්තොත් රිමාකබල් හැම පන්සලක්ම දිනුනොයි. ඉතින් ආමුදුරු අමුඩ ගහගෙන විල්බරක් අරගෙන වැඩ. මොකද කරන්නේ? ඉතින් ඊට එතන ගියාට පස්සේ ඒක අරන්නේ අරන්නේ වල කියලා වෙනසක් නැහැ. මං කියන්නේ කැලේ වන්දල් කියලා මං කියන්නේ. ඒකෙදි කියලා කොහෙද වේවේකක් තියෙන්නේ? දැන් මම මේ හැවිල්ල දරපලන්නේ. ඒ මගේ මගේ ගතිය මට ඒ විවේකයට වැඩිය මට ඕනේදී මම ගිහලා මොනවා හරි දෙයකින් තියා. නමුත් ඒක තම අගේ කරනවා නම් මේ වෙනවනම් මේ දෙක දඩයක් නම් කරදරයක් නම් පැටවිල්ලක් නම් මේ සංසාරේ මේ ලෝකේ කිසිම තැනක් නිවනට තුඩු දෙන්නේ නැහැ. සංසාරයට තුඩු දෙන්නේ. දෙනව නම් අහම්බයක් කියලා හිතාගන්න. කොතනක හරි විවේකයක් ආවනම් කොතන හරි විස්රාමයක් ආවනම් කොතන හරි විරාමයක් ආවනම් ඒ තැනට පස්සලටත් වඳින්න වටිනවා. මේ මුළු ලෝකෙම කොක්කක්. ඒක දඩ දඩයක්, ණයක්, කැඹිරිල්ලක්. පුදුමාකාර දෙයක්. ඒකයි මේකට ආපහු එන්න එපයි කියන්නේ. ඇවිල්ලා නම් ආවට පස්සේ නම් කොයි එකකටත් එකම පරිප්පුව තමයි කන්න දෙන්නේ. ඒ නිසා එක චිත්තක්ෂණයක් ඒක මොහොතක් හරි අනේ මට විවේකයක් ලැබුණා විශ්‍රාමයක් ලැබුණා කියන ඕන එක නිවනම කියලා හිතාගන්න. නිවනමයි. නෑ මේ මේ වතුරක් වතුරට දෙකට කපුවට පස්සේ කඩුවක් අරගෙන කොච්චර සීක්‍රෙන් නැවත වතුර පිරනවද? එකතු වෙනවද? ඒ වගේ තමයි මේ චිත්තක්ෂණය කියන එක. උපය ගත්ත ගමන් ආය විලවා ගන්න. නමුත් නැවත නැතු උපයන්න පුළුවන්. ඒ විශ්වාසය විතරයි තියෙන නිසා ලොකු සාන්ති ඉන්න කාලේ කිව්වේ අඩු ගානේ වැඩ කරන පිරිසක් එක්ක ඉන්න හම්බෙන එක ලොකු දෙයක් කියලා. මේ භාවනාව ගැන කතා කරන්නේ ඒකට යොමුච්ච පිරිසක් එක්ක ඉන්න හම්බෙන එක. නැත්තම් මොනවද දැන් මෙතන පොඩ්ඩක් යහට කියලා කතාවක් අහන්න බෑන මොනවද අහන්නේ කියලා. මොනවද විකුණන්නේ මොනවද ඇඟේ ගහන්නේ මොනවද හුවා දක්වන්නේ කියලා කාමෙමයි. වෙන්න මොකක්වත් නැහැ. ඒ නිසා එහෙම වචනකින්වත් කියනවා මට මේ වාගේ හම්බෙයිද සාද කැලේ කියලා අහනවා මට හිතෙනවා යකෝ මේ අම්මන්ඩි නම් මෙතන හම්බ වෙලා වගේ කියලා. එච්චරයි. එච්චරයි මට ඇහෙන්නේ එච්චරයි මට තියෙන ලොකුම සතුට. ලෝකෙ මොන තූත්තු කුඩියට ගියත් ඒක ලැබුණා නම් ජය භූමිය. ඒක කොතනද කොහෙද කියලා මොනම විදිහකට ඇසිමිලේට් කරන්න බෑ. මොන විදිහකට සහතික කරලා දෙන්න බෑ. උඹට ෂුවර් එකට මම විවේකී දෙන්නම් කියලා. කොහෙවත්ක්ම නෑ. ඒක ඕගොල්ලෝ හිතනවා මේ ගෑණියක් වෙච්ච නිසා උනේ පිරිමියෙක් වුණා නම් හොඳයි පිරිමියෙක් වුණා නම් ඒ පැවිදි වුණා නම් හොඳයි පැවිදි වුණා නම් මේ කැලේට කියන හොඳයි තේර මට මේකට තනකොළ කන එළදෙන ඒකට පැන හිතලා කියනවලු ෂෝක් යායට තනකොළ යා පැත්තට ය아가න්න විදියක් නැහනේ ඒකට කනකොළ තනකොළ කන එළදෙන හිතනවලු මෙද්දකින් විතරක් මේක වේලිලා බැලුව බැලුවද නර යා පැත්තේ ඉන්නේ කියනන් টොප් එකට තනකොළ කනවා යායට තනකොළ ඉතින් දෙන්නට දෙන්න කියලා හලහලා අපි මේ අතරමැද ගඟක් හදා ගන්නවා යහ ගන්න බෑ. ගියා නම් අරණ්‍යගත වුණා නම් ශෝක්. අනේ මේව තණ්හාවක්. අනේ මේව ආදාවක්. මනුස්සයිනේ ගැන දෙයිද මේ ගැලවීමක්. මම මෙහෙම ඒක තාමත් තියෙනවා. ඒ දිගටම තාම තියෙනවා. අරණ්‍ය ගත වෙනවා කියන පුළුවන් තරම් මේ පිරිස නොදකින් නොපතා නොදෝමකින් කියලා හිතෙනවා. ඉතින් ඒක මම නොදෝමකේ ඔක්කොම මේ සේරගෙම වෙලා මට මගේ චිත්තක්ෂණයත් එක්ක මොකක්ද අර බුදුරජාණන්සේ ධනිය ගෝපාලට කියන්නේ මගේ හිත මට විශ්වාසයි මට ඒකත් එක්ක බුදිය ගන්න හම්බ වෙනවනේ එච්චරයි. ඒක ඒක එදා තිබුණේ ගතියමයි රිෆයින් වෙවි රිෆයින් වෙවි ඒ ආසාවම තමයි තියෙන්නේ කවදා හෝ. ඒක සම්පූර්ණ ලිබරේට් වෙලා යනකම්. මේ ඔක්කොම කරන්න දෙනේ කරන්න තියෙන යුතුය ගන්න ටිකක් තියෙනවා. gedara වැඩ ටිකක් තියෙනවා. ඒක කරන්න නැතුව බෑ. ඒ ඉදිරිපත් වෙන දේවල් නේ ඔක්කොම සාදරෙන් කරනවා. කෙරුවට මොකද එතන නෙවෙයි හිත බැඳලා තියෙන්නේ. හිත බැඳලා තියෙන්නේ මේ සියල්ලගෙම හම්බෙන විවේකයේ. ඒකට ඒකට අගයක් හෝ ආඩම්බරයක් හෝ මිලක් හෝ කියන්න බෑ. හැබැයි ඒක අර ගිහි කාලේ තටමැව්වට වැඩිය දැන් පේන්න තියෙනවා ඒ ගත්ත අදහස් ඒ වැඩ පිළිවෙල හරි. එන්න එන්න එන්න ඒ විවේක භාවයකට විවේකයට යන පුද්ගලය ඇසුරු කරමින් ඒ ධර්මයේ අසමින් යන බව තේරෙනකොට දැන් ඉතින් කොහොමඩක්වත් ඉතින් අර මේ ලියන්න තියෙන මල්ලනේ ඔය ඔබව බලන්න දැන ඕකමයි කරන එකයි තියෙන්නේ ඒතකොට ෂුවර් තිබුණාට ඒ හොඳ දැනකට යනවා කියලා නම් ඒක නම් හොඳ විශ්වාසයක් තියෙනවා මම හිතනවා හිිර දිනාටම එසේම වේවා කියලා. මොකද එක්කෙනෙක්වත් පුංචි ප්‍රයත්නයක් නම් නෙවෙයි ගන්න. ඒක මට හොඳටම තේරෙනවා හැම කෙනාම ගැන ශක්ති ප්‍රමාණය ප්‍රයත්න කරනවා. ඉතින් ඒ නිසා මම කැමති එහෙම වැඩ කරන පිරිසක් එක්ක ඉන්න. එහෙම නැත්තම් නම් මේ ලෝකේ කියලා කියන්නේ අම්මු කක්ක ගොඩක්. හරි හොඳයි කරමු. හරි මම ලෑස්තියි. එදාට තේරෙයි ඔය හිතන තරම් ඒ වලේසි හම් වෙන්නේ නැහැ එහෙම දික් කරන්න බෑ. ඉතින් ඔක්කොටම යන්න තියෙන්නේ මාත් එක මෙල්බන් ගියා නම් ඉවරනේ. ඉතින් ඒකට රිට්‍රීට් එක දික් වෙනවා. ආ ඊළඟට එනවා ඉබේනවා අයිස්ක්‍රීම් හවසට රෝස් පාන් රෝස් පාන් කියන්නේ වල චූම් පාන් කියලා කියන්නේ චූම් පාන් චූන් එකත් එක්ක තමයි පාන් විකුණන්නේ ලංකාවේ නෑ නෙවෙයි Taman අකුසල කර්මයක් කෙරුවා නම් ඒ පරිසම් දෙන්නේ නැති තැනක් ලෝකේ නෑ. යانے යන තැන සද්ද එනවා. ඒකට මේ කර්මෙට මොකද කරන්නේ? ඉතින් ඒකට ආරණ්‍යයට බයිනවා මේ ආරණ්‍යයට බයිනවා. බුදුරජාණන් කිව්වේ මොකද්ද මොකද්ද අර ගාතාව තියෙන්නේ? නවිජ්ජතිසෝ జగතිප්පතේසෝ යත්තට්ඨිතෝ මුංචෙය්‍ය පාපකම්මා. නෑ නෑ මම බැන්නෙත් නෑ. මම බැන්නෙත් නෑ. මං කියන්නේ උඹට බබා බබා හම්බෙන්නේ ලබා උපන් හැටියට තමයි. ඒක වෙනස් කරන්න බෑ. කොහේ ගියත් අනුන්ට කරදර කරන මනුස්සයට කරදර එනවා. ඒක තමයි. ඉතින් ඒ සමෙන්දලා චෝදනා කරන්නේ නැතික තමයි තියෙන විශේෂය. වැරදි කරදර නැතික. ඒකට ඒකට අරණයට යන්න ඕනේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ අරණ්‍ය කියලා කියන්නේ මේ ඉන්න තැන ක්ෂණ සම්පත්තිය ඉපෙව්වනම් විවේකයි. අපිට හිතෙන්නේ ඒකට කොට හොඳයි කියලානේ. කවදදෝ මට ඒකට තියාගන්න ලැබෙන්නේ කියලා ගිහිල්ලා බැලුවට පස්සේ එනවා දාලා අපේක විතරවත් හරිනේ සමහරවල්. ඒ නිසා අර මේ සෙන් බුද්ධ ධර්ම කියලා තියෙනවා කියලා තියෙනවා කරනවා නම් මම දැන් මෙතන මම නෙවෙයි නම් කවුද යකෝ මෙතන නෙවෙයි නම් කොහෙද යකෝ දැන් නෙවෙයි නම් කවද්ද යකෝ කියලා කියන්නේ කියලා. කද්දාකත් වෙන්නේ. වෙනව නම් දැන්. එන් එහා පැත්තෙන් හීනයක් හරි හිතෙනවා අනේ මට හෙට මීට වැඩි හොඳ දෙයක් හම්බෙයි කියලා තන්නේ කර ඒක මේ වර්තමාන මොහොත කෙලසෙන කෙලෙසයක් විතරයි. වර්තමාන මොහොතේ තනන බුද්ධ උත්පාද කාලය ලැබුණා. මනෝසාත්ම භාවය ලැබුණා. ඇහ කන දිව නාසය තියෙනවා. සත්පුරුෂය ලැබුණා. ධර්ම අහන්න තියෙනවා. ඕනනම් පැවිදි වෙන්න පුළුවන් තවත් මොන බම්බුවක්ද ඉල්ලන්නේ. මේකේ ඒ ඔක්කොම දිල තම මොන හරි ඉල්ලනවා. අනේ මේම තණ්හාව. අනේ මේම ආසාව. අපි ඒ නිසා ධර්ම සාකච්ඡාව මෙතනින් අපි නතර කරනවා. අපි 8ට රැස් වෙනවා. මොකද්ද මේ පොදු සාමූහික භාවනාවකට. තෙරුවන් සරණයි.